ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි කවුරුත් දන්න පරිදි වේලාවෙන් කරගත්තේ අද දවසේ මේ ධර්ම සාකච්ඡාවක් සඳහා එහෙම නැත්නම් වෙන විසඳුම් වැඩසටහනක් සඳහා. ඉතින් සඳහා සූදානමක් වශයෙන් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරලා තිනවා. ඒක දිගේ අපි ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. යන අතර වාරයේදී කාට හරි ප්‍රශ්න තියෙනවා නම් කරුණාකරලා ඒ යෝජනා කරන මයික් එක අරගෙන ප්‍රශ්න කරන්න. එතකොට වාර්තාගත වීම හොඳට වෙනවා. ඒ අතර වාරදී මම ලිඛිත ප්‍රශ්න ටික ඉදිරියට යනවා. කර්ණී ස්වාමීන් වහන්සේ මම වේදනාව මෙනෙහි කළෙමි. වේදනාවේ වෙනස් වීම දුටිමි. වේදනාව නැති විට දැන සුඛේ සමාධි සුවේද හැඳිනුවෙමි. දිගින් දිගට මෙසේ කරද්දී මෙනෙහි කරගත නොහැකි ලෙස වේදනාව ඇති වුණි. එය මෙනෙහි කරන්න උත්සාහ කළද හිත අඩියේ තැම්පත් ඇති පුරුද්දෙන් පවතිනා වූ පටිඝානුසය සම්බන්ධ වූ නිසා මෙනෙහි කරන්න බැරි වුණ බව මට වැටහුණේ පසුයි. මේ අවස්ථාවේදී ආස්වාද ප්‍රසවාසයේ වේගවත් විය. ආස්වාද ප්‍රසවාසයේ දැඩි පීඩාකාරී භාවකින් සිදු විය. මෙනෙහි කරතකට නොහැකි වේදනාවක් පීඩාකාරී ආස්වාද ප්‍රසවාසයට බැසගෙන තිබුණි. මේ සිදු වූ කාර්ය සැබවින්ම මරණයට තරම මරණයක් තරමට විය. මේ මෙනෙහි කරන්නා නම් මරණ දිනා ගැනීම සුළු දෙයක්යි දැනෙන්නේ. ඇත්තට මේක හරි සතුටුයි. ඒ කියන්නේ මෙහෙම කරගෙන යනකොට ජයග්‍රහණය කෙරුවත් නැතත් තමන් වෙනදට වඩා ඉදිරියට යන බව. එහෙම නැත්නම් වේදනාවත් එක්ක ඇසුරු කරන බව. ඒකේ තියෙන පෙළන, තවන, தત્ත්වේ දැකගත්තට පස්සේ මේ ඇතුළත වැඩක් නෙමෙයි ඒක. විද්‍යුතිය ගන්න දිනා ගන්න දෙයක්වත් නෙවෙයි වෙන කාගත් එක්කුත් නෙවෙයි. එතකොට වෙන්නේ මේ වේදනා පිළිබඳ වෙන නොදැක්ක වෙනදා නොදැක්ක දේවල් දැක දැන ගන්න පුළුවන් වෙනවා. ඒකෙන් වෙන්නේ අර ඉවසීමේ ශක්තිය ප්‍රතිශක්තිය වැඩි වෙන එක. මේ වේදනාව එනකොටම ඒකෙන් මේ වේදනා නාශක පාවිච්චි කරන ගත්තොත් වේදනා අනිවාර්යයෙන්ම දෙනවා. පාවිච්චි කරන්නගේ මානසිකත්වයයි සෞඛ්‍යයයි අදිෂ්ඨාන ශක්තියයි පිරිනව පිරිනව පිරිනව පිරිනව පිරිනව. ආයෙ කතා කරන දෙයක් නෑ. බැරිකමට කරනවා කෙරුවේ නැති වුණාට ඒක පුදුමාකාර විදියට කාලකන්ණි කරනවා. ඒක නිසා හැකි ශක්ති ප්‍රමාණේ ඒ වේදනාවත් එක්ක කටයුතු කරනවා නම් කායනුපස්සනාවෙන් ගත්ත ගැම්ම තුන් හතර ගුණයකින් ඉදිරියට පයින්නවා. කායනුපසනාව යන්නේ හිමීට පයින් යනවා වගේ වේදනානුපසනාවට ගිය ගමන් වාහනයක යනවා වගේ බොහෝම ඉක්මනට යන්න පුළුවන් අකාලික බව කරනකොට මේකේ ආනිසංසෝ ආදීනව පෙන්වන ගතිය හරීම ඍජුයි හරීම වේගවත් ඉතින් ඒක නිසා මේ ඒකල්ලි වරලා Tamanට ඒ වේදනාව පිළිබඳ නුරුස්නා ගතිය පහළ වුණත් පහළ වුණ බව පස්සේ දැනගත්තත් ඒ දැනගැනිල්ල පළවෙනි පන්තියේ දැනගැනිල්ලක් කාටවත් ඒක වෙන කෙනෙක්ගෙන් ලබන්න බෑ. තමන්ම ලබන්න ඕන දෙයක් නිසා පුදුම සතුටක් ඇති වෙනවා. මම ජීවිතය ජීවත් කරනවායි කියලා. පැනලා යනවා නෙවෙයි ප්‍රශ්න එනකොට අඬා වැටෙනව නෙවෙයි චරිචුරු ගන්නව නෙවෙයි මූණ දෙනවයි කියලා. ඉතින් එතකොට එන මේ සතුට මේ පිරිච්ච ගතිය කියලා කියන්නේ. සම්පත්‍ති කරගතිය කියලා. එහෙම නැතුව මේ වේදනාව මග ආරෝගන ජීවත් වුණාට කවදාකවත් පිටකොන්දක් හැදෙන්නේ නැහැ. කවදාකවත් පෞෂත්වයක් හැදෙන්නේ නැහැ. කවදාකවත් මේ මේ ඒ වේදන නැතුව හිටියත් ඒ කාලෙන් වැඩක් නැහැ කාල කන් වෙනවා. ඊට විදිහ හොඳයි වේදනාවත් එක්ක ඒ මුණ දීගෙන ගන්න ගතිය. ඉතින් ඒකට බොහොම නම්බුකාර වචනයක් තමයි කියන්නේ වේදනානුපස්සනාව. වේදනන් කියන්නේ ඉතින් පෙරදුනා පෙරදුනා කියලා දැන් කියන්නේ බුදුහාමුදුරු දෙන්නේ වේදනානුපස්සනාව. ඒ නිසා ඕන්න නම්බුකාර නමකුත් දාගතයි. දාගෙන ඉදිරියට අනේකයි තියෙන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ. මේ ප්‍රශ්නේ මගේ ප්‍රශ්නය. පෙරේදත් මම භාවනා කරනකොට ওই தත්ත්වයට මුහුණ දෙන්න සිද්ධ වුණා. මේට අවුරුදු දෙකකට විතර ඉස්සරදී ඔය ওই தත්ත්වයටම මුහුණ දීලා මම ඇත්තටම ඒක මෙහි කරගන්න බැරිව පරාජයටපත් වුණ හැඟීමක් ඇති වුණේ. පරාජය කියන්නේ ඉතින් මම මෙහි කරගන්න බැරුව බැරි වුණා. ඉන් පස්සේ ඒ දැන්ට අවුරුදු දෙකකට විතර ඉස්සර වෙලා ওই தත්ත්වය ඇති වුණාට පස්සේ මට නැවත වරක් භාවනාවට වාඩි වෙන්න අපහසු තරම් වේදනාවකට මුණ දෙන්න බැරි අපහසුයක් තිබුණා. ඒ විලාවේ මම කරේ දවස් 3ක් විතර එක දිගටම වේදනාව මේකට යටවීමෙන් සිදුවෙන ආදීනව සලකමින් දවස් 3ක් විතර ගත කරලා හරියට කැමරාවක් ફોකස් කරනවා වගේ උත්සාහ කළා උත්සාහ කළා උත්සාහ කළා හදලා හදලා හදලා දවස් 3කට පස්සේ ආපහු මම භාවනාවට වාඩි වුණා. ඒ වාඩි වුණාට පස්සේ හොඳට භාවනාවත් වැඩිගෙන ගියා. ওই தත්ත්වයට වඩා ආත්පතිම වෙනස් තත්යකට ඊළඟට මුණ දුන්නේ. මේ බිඳි බිඳි යන වේදනාව හරි සුවසේ නිවීමක් මට දැනෙන්න පටන් ගත්තා. ඊළඟට ඒ සුවසේ නිවි නිවි යාම දැනෙනවත් එක්කම ඒ විලාසෙත් මට තේරුණේ ඒ සුවයට මම අර ඇතුලේ තිබිච්ච ඇලීමක් මතුවෙමින් තමයි ඒක වෙන්නේ. ඒක තේරෙන්නේ පස්සේ මේ මේ සුවයට මම ඇලුණා. මෙහෙමනම් මරුණත් කමන්නේ නැහැ කියන එකක් මගේ හිතේ ඇතුලින් ආවා. එතනත් පරාද වුණා ඒ සිද්ධියේදී. නැවත අවුරුදු දෙකකට පස්සේ පෙරේදත් ওই තත්ත්වයේ වේදනාව දුක් වේදනාව පැත්තෙන් ඇවිල්ලා ওই විදිහට වුණා. තාමත් ඉතින් ඒ තත්ත්වයේ ඉන්නවා. නැවත නැවත වේදනාව ලැබීවා කියලා. ළඟ ළඟ වේදනාව දැන් ලැබේවා. වෙනදන කියන්නේ අනේ නොයේවා කියලා දැන් ඒව නෙවෙයි. දැන් කියන්නේ වෙන්නේ මේ වැඩේ ඉවර කරන්න මැරෙන්න ඉස්සෙල්ලා එන්න තියෙන වේදනාව දැන් එන්න. දෙකක් එන්න. තුනක් එන්න. ළඟ ළඟ එන්න කියලා. එතකොට වේදනාවට විතර පැංගිරි මූණ නැද්දකින් කියන ගතිය වෙනුවට වේදනාව එනකොට සතුටින් මූණ දෙනවා. ඉතින් මේකට මම කියන්නේ මේකට පිරිමිකම කියන්නේ. ඕකට චර්චුරු ගන්නව නම් ඕකට තමයි මම ගෑනකම කියන්නේ. මෛත්‍රික තරහයි කියනවට මොකද වැඩි හරියක් භාවනා කරන්න ගෑනු තමයි. ඒ වුණාට මම කියන්නේ මේ වගේ වෙලාවට අර මේ මම නිදර්ශනයක් වශයෙන් කියන්නේ ඇලෙපොළ කුමාරයාගේ ඒ ඇලෙපොළ මණිකෙයි නැද්දුම් බණ්ඩයි ලොකු බණ්ඩයි පොඩි දරුවා ඇත දරුවා මම හිතේ උට නම තියලා තිබුණෙත් නැහැ කෙල්ලක් වෙන්නේ තුන් දෙනාම කෙරුවනේ ඉසලා මේ ලොකු බණ්ඩ කපන්න ගත්තා කපන්න ගන්නකොට මේ බයට අම්මගේ සාටි ඉල්ල පිටිපස්සෙන් අනේ අම්මේ කිව්වා ඒකට ඇත්තටම හිතා ගන්න පුළුවන් අම්මට මොන තරම් දුකක් ඇති වෙන්නේ නැද්ද පුතාට දුකද නැද්දුම් බණ්ඩ බැලලා කිව්වා අයියා මේ අපි ඇහැලපුල પરම්පරාවේ ජා අපේ પરම්පරාවට ලැජ්ජ වෙන්න දෙන්න එපා. උඹට බය නම් මං මරණ හැටම පෙන්නන්නම්. මරණ හැටි පෙන්නන්නම්. කියලා ගිහිල්ලා ගහලයට කතා කරලා කිව්වා මම පන්සිල් පද පහ කියනවා බිල්ල තියාගෙන දංගෙඩියම ඇට ගහන්න ඕනේ නෑ මාව. ඉවනෝට ගහපා එක සැරෙන් ගහවන් ඈ. කිව තිබ්බා. ඉතින් ඊට පස්සේ මද්දුම් බණ්ඩ ජාතික වීරයෙක් වුණා. ඊට විනාඩියට පස්සේ ලොකු බණ්ඩත් කැපුවා. ලොකු බණ්ඩ ජාතික වීරයෙක් වුණේ නැහැ. ඒ දුක වින්දා නමුත් අර සතුටු ආකල්පේ නිසා ඒකට මුහුණ දෙන ක්‍රමේ නිසා එක්කෙනෙක් ජාතික වීරයෙක් වුණා අනිත් කෙනෙක් බලු කන හිල්ලෙක් වුණා. කොහොම කෙරුවා විඳිනවනේ. ඉල්ලගෙන කෑවත් ඒ විලාට වඩා හොඳයි හරි. රුට ගිහිල්ලා ගහලා ඇත්තක ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන් කතා කරලා මෙච්චරයි වංචිත බදව ගන්නවා පස්සේ ඒක සැරෙන් කප්පන් කිව්වොත් පස්සේ එච්චරයි. අපි කොහොම කරුවත් ඔක විඳිනවා. මග අරින්න කොච්චර දැඟලුවත් විඳිනවා. ඔය කොච්චර වේදනානාශක ගැහුවත් වේදනානාශක ඉවරතිකම ආය ගන්න. ඊට විට වැඩි වෙනවා. අමු අමුවේ කන්නවා. ඉවරයි. එක සැරයක් දෙකක් වුණාට පස්සේ ඒ මට්ටමේ වේදනට ආය බය නැහැ. ඊට ලොකු එකක් වෙනකන් බලන්නේ. ඊට පස්සේ යනවා. යා ගිහිල්ලා ගිහිල්ලා ගියාට පස්සේ ඔකේ මල පනිනවා. ඊට පස්සේ ආයේ ඒ මනුස්සයා බය කරන්නවක්වත් තර්ජනය කරන්නවක් කාටවත් බෑ. මොනෝගොල්ල තර්ජනය කරන්නේ? මරණවා කියවට විදියට මරගනි. මට මොකෝ. පින්ඇති ස්වාමින් වහන්සේ සියලු දේ හේතු නිසා හට ගන්නවා නිවන ඇර මේ තවත් තේරුම් කර දෙන්න හේතුන් කියලා කියන්නේ කෙලෙස් මූල කියලා හිතා ගන්න හේතු තුනයි අපිට තියෙන්නේ රාග ద్వේත මෝහ සියලු දෙයම හට ගන්න රාග දේශ මෝහ නිසා නිවන ඇර නිවන විතරක් ඒ හේතු මත නැහැ ඔකට හේතු කියලා නෙවෙයි කියන තියෙන අ හේතු කියලායි අතට සියලු දේම අ හේතු නිසා හට ගන්න සියලු අ හේතුම කල්පනා කරලා කෙරුවා නම් කක්ක තමයි එච්චරයි එන්න මොනවාක්ක් කියන්නේ බා කෙරුවනම් හිතලා කක්කා. සිද්ධ වෙන දේ 100%ක් පිරිසිදු. අපිට මේ වෙන දේ වෙන්න බැරුව දේවල් කරන්න ගිහිල්ලා තමයි අනාගන්නේ. එහෙම වෙන දෙයකට වෙන්නදලා හිටියනම් අනාගාමී වෙනවා. හිතලා කෙරුවොත් අනාගාමී. ඒක බොහොම ළඟ. ඉතින් භාවනා කරලා තමයි තේරෙන්නේ යන දෙයට යන්න අරවන් ඔය වෙන්නේ වෙන්න තියෙන දේ. ඔය මොන්න જાති කරුවත් ඕකේ ඔය දෙන්න තියෙන ආධිනව පෙන්නලා මැරිච්ච ඕකට ඉල්ලලා පැනලා කරදරෙන් රැටි හොඳ ලස්සනට සබහා ධර්මෙන් දිහා බලලා එන්න තියෙන දෙයට වෙන්න දෙන්න. ඒක 40 වෙනකම් කරන්න බෑ කියනවා. 40 වෙනකම් මම මේ ලෝකෙ පෙරලන අනිත් පැත්ත හරවනවා කියලා තමයි නටන්නේ. 40 වෙනකොට ඉතින් හොම්බෙන් යන්න වෙනකොට ඒ තැයින කාලනේ තියෙන. ඒකට හොඳම දේ තමයි එන තාලෙට යන්න ඇරලා චෝදනා නොකර අපේක්ෂාවල් නැතුව මේ වෙන්නේ කර්ම නියාමයේද මේ වෙන්නේ ධර්ම නියාමයේද ඌට වැඩි අපිට බලයක් තියෙනයි. ඉතින් ඌට විරුද්ධව අපි සටන් කරලා නියම් පරදිනවට වැඩිය හොඳයි ධර්ම නියාමයේ බොහොම සෝක් බොහොම බරපතලයි බොහොම මේ නරුගාම්භීරයි කියලා යන එකයි තියෙන්නේ. ඒක තමයි අපි ඉවසනවා කියන්නේ. එහෙම තමයි අපි කියන්නේ මේ උපේක්ෂාව කියලා. ටික ලේසි නෑ. නමුත් ඒක කවදාකවත් අභියෝග කරන්න බැරි જાති උත්තරයක් එකේ තියෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආර්ය තූෂ්ණී භාවයේ සහ ඔබ වහන්සේ මේ දිනවල දේශනා කරන ලද අදුක්කම සුඛේට සමවැදීමත් එකම අර්ථයගෙන දෙන්නේද? අදුක්කම සුඛේ තියේදී කතා කර කර ඉන්න පුළුවන්. එහෙ නැත්නම් නැති වේ තූෂ්ණී භාවයේ නැති වෙන්නත් ඉඩ තියෙනවා. නමුත් මේ දෙකම ගොඩක් ලාට gedara බලා අපව යන ගමනේදී හම්බෙන්නේ අමුත්ත දෙන්නේ. ආත්‍ය තුෂ්ණිම් භාවයත් හිත ඇතුළට යනකොට හම්බ වෙන්නේ අදුක්කම සුඛයත් ඇතුළට හිත යනකොට හම්බ වෙන දේවල් දෙන්නම එක තැනදී හම්බ වෙනා පුළුවන් දෙපළකදී හම්බ වෙනා පුළුවන් සම්මර්ථන ඥානයේ ස්වභාවය කෙසේද හම්බ වෙන මොනම දෙයක්වත් හේතුව බලන්නේ නැතුව අතාරින්නේ සම්මර්ෂණය කරන වෙලාවට මතු පිට පෙනුමින් අපි කවදාකවත් විනිශ්චයකට යන්නේ කොහෙන්ද හටගත්තේ කියලා ඒක ටිකක් සම්මර්ෂණය කරනවා කියන්නේ සලකා බලනවා විමසා බලනවා පොඩ්ඩක් ඇසුරු කරලා බලන ගතියක් ඉවසිල්ලෙන් හදිසි විනිශ්චය වලට එළඹෙන්නේ නැති ගතිය තමයි සම්මර්ෂණේ තියෙන්නේ. සම්මර්ෂණ නැති කෙනා වහා තීන්දුව වලට එළඹෙනවා අන්තිමට ඒ තීන්දුවට තීන්දුව දරා ගන්න බැරිකම නිසා ඒ තීන්දුවට වග වෙන්න බැරි නිසා සෑහෙන්න විඳවනවා. විනිශ්චය කරන්නේ නැතුව සම්මර්ෂණ කරගෙන ඉන්නවනම් විනිශ්චය පමා වෙනවා වැඩි වැඩියෙන් තොරතුරු ලැබෙන්න පටන් ගන්නවා. එතකොට විනිශ්චයක් අවශ්‍ය වෙන්නේ නැහැ හුඟක් වෙලාවට ස්වභාව ධර්මයටම වැඩේ වෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අර්පණ සමාධිය ලැබීමෙන් පසු භාවනා කරද්දී කය ඇතත් සිත සිටිවිලි වලින් සිටිවිලිත් කය ඇතත් හිතත් හිටිවිලිත් නැති බව දැනගන්නට විය. ඉන්පසු ටික වේලාවකින් අත්පාරිතීම් ආදී දැනට විය. නමුත් ඍතුම් දෙන ආකාරය දැනෙන නමුත් කිසිදු සිටිවිල්ලක් ආදී නැති විය. අයිති මේ මේ මේ මූලධර්මයට විරුද්ධව කතා කරන්නේ අත රිදෙනවා නම් ඒක හිටිවිල්ලක් තමයි. වේදනා චෛතසිකේ. ඒක පිළිබඳව මේ හිතවිල්ලක් නැතුව වේදනාවයි කියලා කියන්න බෑ. මේ අර්පණා කියන සමාධියත් හිතත් හිතවිලිත් ගැන දන්නවා කියලා හිතාන ලියාන හිටියට මේ ලියුම ලියන්නේ හිතවිලි වලින් තමයි. වේදනාව කාණන් ඒත් හිතවිල්ලක් තමයි. ඒක නිසා මේ අදහස පිරිසුදු ලියන්න ඉදිරිපත් කරන්න උනාට මූල ධර්මයේ වැරද්දක් තියෙනවා. කිසි හිතවිල්ලක් ආදී නැති වෙන පසුව භාවනාවෙන් නැගිට විටත් පැයකට වැඩි කාලයක් හිතට කිසි හිතවිල්ලක් නැගුණේ නැත. නමුත් සතිය පැවැත්විය හැකි විය. කයට සහ සිතට වඩාත් පහසුවක් සනීපදැන්න විය. මේ දෙවතාවක් පමණ සිටුවීන් පසු හිතවිලිවලි හිතවිලිත් හිතත් නැතිව කයත් නැති ස්වභාවයක් දැනෙන්න විය. මෙසේ ටික වේලාවක් පැවතීමෙන් පසු ඇඟට කටුවනින් නාක්වනි ස්වභාවයක් එකවර ඇති විය. එසේ ටික වේලාවක් පැවති පසු නැවතී ගිය පසු කය සහ හිත කිසිදු ආකාරයක අපහසුාවක් නැති විය. භාවනාවෙන් නැගිට විටත් කිසිදු අපහසුාවක් නොවිය. කරුණාකර මාට ඉදිරියට භාවනා කරගෙන යාතු ආකාරයේ පහදා දෙන්න මේ ලියලා තියෙන වැරදි ඉදිරිපත් කිරීමේ අඩුපාඩු වර්ගයක් තියෙනවා. නිවැරදි කිරීම නමුත් සිදු වෙලා තියෙන කාරණාව හොඳයි උනන්දු කරන සුළුයි. ඉදිරියට යන්න නම් මේක නැවත නැවත ඇතිවීමට කුමක් කළ යුතුද ඒ දේ කරන්න. මේක නැවත නැවතත් අත්දකින්න මොන විදි අනුග්‍රහයක් කරන්න ඕනද? ඒ අනුග්‍රහයට කියනවා බහුලීගත කිරීම කියලා. කරන ලද්ද බොහෝ කොට කිරීමට තමන්ු විදන්නේ. ඒ නිසා ඒකට මේ අත්තු දව් දෙන අනුග්‍රහ කරන සප්පාය කරනු සලසන දේවල් දෙනකොට මේක ළඟ ළඟ වෙයි. එතකොට තමයි මේක නිකන් අඳුරන කෙනෙක් වාගේ මේ සමීපස්ත මිත්‍රෙක් වාගේ පේන්න පටන් ගන්නවා. එතකොට හිත ඉස්සරහට තව යනවා. ගරු ස්වාමීන් වහන්සේ කෙනෙකු ලබාගෙන තියෙන සාමාන්‍ය සමාජ තත්ත්වය හෝ අර්පණ සමාජ තත්ත්වයේ තම ආචාර්යවරයා නොවන වෙන කෙනෙකු විසින් විවසන ලැබුව විටදී ඒ නියම ස්වභාවය අනෙක් පැත්තන්ට පැවසීමේ හේත හානියක් සිදු වේද? ඇත්තට කවුරු ඇහුවට පස්සේ නම් Taman ඇත්ත කියනවා නම් කිසිම හානියක් සිදු වෙන්නේ නැහැ. අර කියාපාන්නේ යෑමෙන් තමයි මම ආයනයක් ඇති වෙන්නේ. අයිටි එක නිසා මේ වෙන කෙනෙකුගේ ආරාධනාවක් නිසා වෙච්ච සිද්ධිය පමණක් මවාපෑමක් නැතුව කියනවනම් එහෙම හානියක් වෙන්නේ නැහැ. නමුත් Taman කිව්වට පස්සේ හිතුනොත් මම මේ කිව්වේ ඕනට වැඩි අතිශෝක්තියක් නමුත් මට ඒක නෑ නේද කියලා එතකොට නම් Tamanගේ හිතට දෙස් දීමක් වෙනවා. එතකොට නම් ගිහිලා ඉතින් පස්සේ නිවැරදි කරන්න නම් මම එදා කිව්වට එහෙම එකක් නෑ කියලා. අන්‍යක පොඩි පොඩි දෝෂ මිසක් අච්චර බරපතල වෙන්නේ නෑ Tamanගේ උමනාවෙන් කියන්නේ නැත්තම්. කවුරු හරි යෝනාට ඇහුවට කිව්වට ඉච්චර තද බලහණියක් වෙන්නේ නෑ. කරුණී ස්වාමීන් වහන්සේ අපට මේ දිනවලදී දානේ වේලාව හරියාගෙන එද්දීත් මෙහෙණින් වහන්සලා කීප නමක් තද භාවනායේදී සිටින බව දකින්න ලැබේ. ඒවන් ආස්තති වඩා සුදුසු වන්නේ කතා කර නැගිටීමට නැත්නම් දානේ වෙන කවුරු හෝ ගෙනවිත් තබා භාවනාවේ නැගිට විට වළඳන්න සලස්වීමද මේක මම හිතනවා මේ සංවිධායකයන්ට බාර දෙන්න අනික් කට්ටිය කලබල වෙන්න එපා. මෑණිවරුන්ට මම මතක් කරනවා කාට හරි එහෙම වැඩි වෙලාවක් ඉන්න ඕනකම තියෙනවා නම් දැනෙනවා නම් ඒ වාතාවරණය සංවිධායකයන් මතක් කරලා තියන්න වඩා සුදුසු මොකක්ද එක්ක දාන එපාද එනතම් මගේ දාන ලැබෙන්න ඕනද කියලා අනික් අය එපා මැදිහත් වෙන්නේ. එතකොට මේක පාලනය කර ගන්න බැරි වෙනවා. ඒකේ දෙපාර්ශ්වයට සංවිධාන පක්ෂයට සහ බෑණිවරු හෝ දිකට භාවනා කරන කෙනා අතර යන්න හරි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා ඇතවීම පැවතීම නැතිවීම පිළිබඳ භාවනා කෙනෙකු සිතුම් කරමි. හේට මුළු කය සංසිදී සිත ඒකාග්‍රතාවයට පත්ව නොදුටු මිත්‍රා හමුනාසේ ගැඹුරු සමාධියකටපත් වේ. ශබ්ද ආතිය ඇතින් ඇසෙන ශබ්දමින් මෙනෙහි කිරීමට අවශ්‍ය නොවිය. එමෙ தත්වෙන් පැයකට වැඩි කාලයක් සිටින් තැයි සිටී. එම අවස්ථාව පැහැදිලි කර දෙන්නේ මේකම තමයි ඉස්සල්ලා ප්‍රශ්නේ තියෙන්නේ. අර අරු අරුම දෙයක් වෙන්න වෙච්ච දෙයක් වෙච්චා හිත බොහොම කුහුලක් උද්‍යෝගයක් ඇති වෙනවා මේ ප්‍රශ්නේ ඉන්නේ උද්‍යෝගය හරහා උත්තරේ Taman හිතාගත්තත් මට කිව්වත් කියන්න තියෙන්නේ මේ අවස්ථාව නැවත නැවත ඇතිවීමට උනන්දු කරවන්න අනුග්‍රහ කරන්න. එතකොට Tamanටම තීරණ පටන් අරගනි මේ එක එක මට්ටම් එක එකට සාපේක්ෂව හිත මේ අරමුණු වලින් සහ ඉඳුරංගෙන් ඈත් වෙලා හිත gedera යනවා. හිත ඇතුළට යන්න පටන් අර ගන්නවා. ඉතින් ඒක එක එක එක එක මට්ටම් තියෙනවා. ඉතින් ඒක නිසා ඒක කොයින් හරි උනන්දු කර යුත්තක්. ඒ මොකද එහෙම වෙනකොට කෙලෙස් අඩු ගතිය තියෙනවා. පාලනේ ඉන්න ඉන්න තමන් යටතට එන ගතිය තියෙනවා. ඉති පිරිච්ච ගතිය තියෙනවා. ඒ නිසා ඒ අවස්ථාව තමාටම සිංහලෙන් කියන ආප්තෝපදේ තියෙන්නේ ලියන්න තියෙන මල්ල ඔබලා බලන්න එපා. ඔක ලියලම බලන්නයි අරින්න තියෙන්නේ. ඒ නිසා එහෙමම මේ ඇතිවිච්ච තත්ත්වේ නැවත නැවත ඇති කිරීමට අවශ්‍ය අනුග්‍රහ සප්පාය කරුණු සලසලා දීම් කරන්න. එතකොට මේ Tamanටම මේක එක සැරේ දැකපෙක දෙසිර තුසරේ බලනකොට පැහැදිලිකම ඒක තුලින්ම එනවා. ඒක වඩා ඒක තමයි වඩා හොඳ පිට කෙනෙක් කරන පැහැදිලිකම වැඩිය. ඔබ වහන්සේ ළඟදී මාපිලෙක් ආවා කියලා අසන්ත ලැබුණා. මේ අවස්ථාව ඔබ වහන්සේ බයිනතු මුණු දුන ආකාරයේ අපට ධෛර්යයෙන් ධෛර්යයක් වෙන්න විස්තර කර දෙන සීක්වා මාපිලෙක් මට කෑවේ නැහැ. අන්තිකේ මාපිලාගෙමුත් අහන්න ඕන කෑව නැන්ගේ ඌට පය ඇතුණාද කියලා. සතෙක් නම් කෑව නමුත් ඒක මාපිලෙක් නෙවෙයි. අනිත් ඕවා නිකන් බොරු නිකන් අනම්මනම් කටකතා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ධර්මයේ ඉහළට දන්න ආය විසින් නොදන්න ආධුනිකයන්ට උදෙසා ධර්ම සාකච්ඡා පැවැත්වීම ධර්ම කරුණු කියා දීම සෑම තැනම සිද්ධ වෙනවා ඇසෙනවා. මෙසේ වීමෙන් ආධුනික යෝගාවචරයන් පැටලීම ඇති කර ගැනීමටත් තමාට දී ඇති කමඨාන් පසක තබා කියා දෙන අත්දැකීම් ලබන් උත්සාහ කිරීමෙන් මේ ලැබුණු කිටි කාලය අතර අපතේ වීමක් නේද? ධර්ම සාකච්ඡා පවත්වන්නට එපායයි. අපට ලැබුණු පත්‍රිකාවේ සඳහන් වී තිබී යෝගාචරයන් දැන් දැන් මේ අමතක කරන යන්සෙ පිණි. කරුණාකර උපදේශ ලබා දෙන සීක්වා. මේක ඇත්තටම මේ විදිහට ප්‍රශ්න සාකච්ඡාවට ඉදිරිපත් කරනකොට ඒක වෙලා ගන්න පුළුවන් කාටවත් මතක් කරලා දෙන්න. මේකේ අහිංසක පැත්තකුත් තියෙනවා. මේකේ තියෙනවා ධර්මතාවයකුත් තියෙනවා. නමුත් අපි ඒකට ඉඩ නොදී අපි ගත්ත විවස්ථාව වීමු. ඒ මොකද යම් කිසි කෙනෙකුට අර භාවනා කරලා වෙනදා නොදැක්ක විදිහ අත්දැකීම ලැබුණාට පස්සේ ඒක නොකිය ඉන්න බැරි ගතියක් තියෙනවා කියලා සරුවචනංශ පිළිගන්නවා. යම් කිසි ඥානයක් පහළ වෙච්චහම ඒක කියනකම් පක්කු මුක්කක් තියෙනවා කලබලයක් තියෙනවා. ඉතින් ඒ නිසා ළඟ ඉන්න කෙනාට හරි කියන්න හිතෙනවා. එහෙම නැත්නම් අම්මට කතා කරන්න හිතනවා තාත්තට කතා කරන්න හිතනවා. ඉතින් ඒක මේ ඒ ඒ ඒ ලබන ඥානය නිසා ඒ ඥානෙට හුරු නැති කෙනාගේ ඇති වෙන පොදුම් ගතියක්. ඉතින් ඒ නිසා කතා කරනවා. නමුත් ඒක කියලා මේ කතාවට අවසර දෙන්න නෙවෙයි මම මේ කියන්නේ. ඒකේ තියෙන භයානක පැත්ත තමයි මේ තමන් පුංචි දෙයක් ලබලා කියා පාන්න ගත්තොත් ඊගාවට ලැබෙන්න තියෙන ලොකු දේ නැතු වෙනවා. ඒ නිසා ඊට පස්සේ ඉදිරියට යන්න ඕන නම් ගැම්ම කඩා ගන්න නැතුව මේ මේ මේ හැල්ම මේ ඇතිවෙච්ච ගැම්ම නිකන් හරියට බැලුමක් පුම්බගෙන ඉන්න වෙලාව වගේ ඒ ඒක හුලං ඇරියොත් ආයෙ මුලදලා පිඹින්න ඕනේ. අල්ලගත්ත හුලන් ටික හේම තේදි පිඹගෙන පිඹගෙන පිඹගෙන ගියොත් මුලින් මුලින් කොටස් අකාකට උදව් වෙනවා. ඒක නිසා ලැබිච්ච දේවල් කියාපාන්න ගියොත් ඒකේ තියෙන මේ ගරුසරු භාවය ඒකේ තියෙන ගැම්ම කැඩිලා යනවා. නමුත් ඒ එක විදිහක කෙලේශයක් තමයි අර හරකුන්ගේ වස්සන්ගේ අන් එනකොට උන් අනින්ද හිතෙනවා. අන් අන් කහනවා උන්. ඒ නිසා අනින්ද හිතෙනවා. ඉතින් හොන්ත මිනිකට අහුවෙච්චා නෙලනක් අන් දෙක මැදට හිටින්න පැලෙන්න ගන්න. පැටවුන්ගේ හැටි. ඔය දත් වෙන කාලේ පොඩි උන් අම්මගේ තනිය හපනවා. ඒකට කර රෙණිනේ ගිරිපොන ගමන් හපනවා ටිට් එක දිහා. කන පැලෙන්න ගහන්න දෙනවා මං නම් කිරි දීලා නැහැ පොඩි උන්න මං දැකලා තියෙනවා දෙනවා ඒ ඉතින් මොනෝ කරන තමන්ගේම දරුවානේ කට දෙකක් ගහලා ඊගාව තනෙන් කිරි දෙනවා ඌ hina වෙනවයි කර කර අම්මට hina වෙනවා ඌට දත් දෙනකොට කහන ගතියට එන්න දේ හපනවා කුරුමිනේ කවුනොත් ඒක හපනවා අඟුරු කැල්ලක් කනොත් ඒක හපනවා කිරි බොනොත් ඒකත් හපනවා ඉතින් ඒ නිසා ඒක මේ හොඳක් තමයි නමුත් වෙන්නේ ඊගාවට වෙන්න තියෙන වටිනා ගැඹුරු ධර්මයකට හානි කරගන්නවා දෙක අපි ගත්ත විවස්ථාවක් කැඩීම නිසා මේ ලෝක ශික්ෂා පදයක් අරන අපි ලෞකික වශයෙන් ගත ශික්ෂා පදයක් කැඩලා යනවා ඒක නිසා එතකොට සංවිධායක පක්ෂයට හරි අමාරුයි නමුත් මේ යෝගාවචරය ඉස්සරහට යන කෙනෙක් ඒ මනසට බැන්නොත් කිරුවොත් ඒ මනසගේ හිතත් වැටෙනවා බඩින් නැතුවත් බෑ ඒක නිසා Taman දැනගන්න ඕන Tamanගේ තරම ධාරාතිරම අරසා වෙන විදිහට ඒ අනුන්ට අපහසුටපත් වෙන්න තියෙන කටයුතු කරන්න මේ ලියන එකන එහෙම කෙනෙක් නෙමෙයි මේ ලියන එකන ඒ මේ විවස්ථාවට ගෞරවයක් වශයෙන් මතක් කරලා තියෙන්නේ. ඒක හොඳයි මොකද අපි මාසික වැඩ පිළිවෙලක් ගන්න. දැන් මඳ හරි ඉන්නේ. නැවත නැවතත් අර මුල් විවස්ථා ටික එහෙම නැත්නම් සදාචාර ධර්ම විනය කාරණා සීපත් කරගන්න ඕනේ. එහෙම නැත්නම් පිට කෙනෙක් ඉන්න වෙනවා මේක කරන්න. එහෙම නැතුව අපි අපේ විශ්ින් හදාගන්න එක හොඳයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඊයේ දේශනේ කියුණු පරිදි හුස්ම රැල්ල නොදෙනී අනවස්ථාව සම්මසන ඥාන නාම රූප පරිච්ඡේද පච්චේ පරිග්ගා ඥාන යන අවස්ථා පසු කර ලැබෙන දෙයක්ද මේ මා වටහාගත් ආකාරය වැරදිද ගෞරවයෙන් එසේනම් එම පච්චේ පරිග්ගා සම්මසන නාම රූප අවස්ථා ගැන නැවත කියනවාද මේ වගේ වෙනකොට මම හිතනවා කරුණා කළා ඊයේ බණපටි අරගෙන අහන්න එහෙම නැත්නම් වෙන්නේ බණ කියන එක නඩ එපා වෙනවා. Taman කරන්න ඕන ස්ටඩි එක කරන්නේ නැතුව මට නැවත නැවත කියන්නේ. මේ වැදගත් ප්‍රශ්නයක් තමයි හොඳ දෙයක් තමයි. නමුත් ඒක නිකම්ම මේ හරියන්නේ ඒක දිරව ගන්න ඕන. නැවත නැවත හපලා නැවත දිරව ගන්න ඕනේ. මම කියනකොට මේ මේ නන් තුන ගෑවුනොත් ආයෙත් මොකුත් නැහැ. ඒක ඊගාවටත් තහනවා ඊගාටත් තහනවා ඊගාටත් තහනවා. ඉතින් ඒ නිසා මම කියනවා රෙකෝඩින් කියනවා පස්සේ වෙලාවක ඉවරලා හොඳට අහන්න මේ. ඒ වගේ මට හිතුණොත් ධර්ම දේශනාවේදී අවශ්‍ය කරන මම මේක මතක් කරලා දෙනවා. එහෙම නැතුව මේ කියන්න ගත්තාම මේ එකම දේ නැවත නැවත කියන්න ගත්තාම අර මේ කීමෙන් කියමනේදී වෙහෙසක් ඇති වෙනවා. ඒ නිසා මම කියලම වණ කියනකොටම කිව්වා මේ වගේ දෙයක් ගෑවුනොත් නිකන් ලුණු මිරිස් ගෑවුනා වගේ. ලුණු දෙහි ගෑවුනා වගේ. ඉතින් ඒක දාන්න පටන් ගන්නවා. ඉතින් ඒකමයි තමයි ප්‍රශ්නේ. මේ නරක දෙයක්වත් නිසා නෙවෙයි මම ඒ නිසා ධර්ම දේශනාවට අදාළ වුණොත් මම නැවත නැවතත් මතක් කරලා දෙන්නම්. ප්‍රශ්නෙට කෙටි උත්තර වශයෙන් මම කියන්නේ ඒ Tamante අදාළ වෙච්ච ධර්ම දේශනාව රිට්‍රීට් එකෙන් පස්සේ හොඳට අහගෙන හිතට වද්දාගන්න ඒක එක සැරයක් නෙවෙයි හතරට සැරයක් අහන්න ඕනේ. එහෙම එහෙම කළා තමයි බහුලීගත කිරීමෙන් තමයි සුතමේ ඥානෙ හෝ ඇඟට වද්දාගන්නේ. භාවනාවේ ඥානෙ ඊටත් වැඩි කිරීමෙන් තමයි ඇඟට වද්දාගන්න වෙන්නේ. ඔබ වහන්සේ ඊටාම අල්පේක්ෂ ජීවිතයක් ගත කරන ස්වාමීන් වහන්සේ කෙනෙක්. එක එකන එක එකනම් දානවා. ඔබ වහන්සේගේ ජීවිතයේ පැවැත්මද අදාළ කරගෙන අල්පේක්ෂ ජීවිතේ වටිනාකම ඒ කීතු ආකාරයේ කළ හැකි ආකාරයේ වටා දෙමින් කවුරු ඉල්ලෙමි. මං කොච්චර සුඛෝභෝගීද කියලා දන්නේ මං විතරයි. ඒ නිසා මේ එක එකනට පේන දේවල් අල්පේක්ෂතාවය හොඳයි. ඉතින් ඒක මේ මම හිතන්නේ මේ 2012 ඉවර වෙන්නේ ඉස්සෙල්ලා මේකට ආවේ නැත්නම් මක වැවිලා යනවා. සුඛෝභෝගී ඔක්කොම පිහගෙන යන කතා දෙකක් නැහැ. ඒක විතරක් කියයි මම. කවුරු හරි කැමති නම් මැදට ඇවිල්ලා සාමාන්‍ය සරල ජීවිතය ගත කරන්න ඉතුරු වෙයි. එහෙම නැත්නම් ওই දැන් තියෙන පරිසරයේ වෙනස් වීම, ඒ වගේම එකිනෙකාගේ තියෙන ඔය විෂම ආකල්ප නිසා අතිශෝක්තියට සුඛෝපභෝගීත්වයට එහෙම නැත්නම් මේ පාරිභෝගිකත්වයට පුරුදු වෙච්ච කට්ටියට මොන විදිහකින්වත් ඉන්න හම්බ වෙන්නේ. නිසා කරුණා කරලා ප්‍රයෝජනේ සලකලා වැඩ කරන්න. ප්‍රයෝජනේ ඉක්මවල කරන සෑම දෙයක්ම අතිශෝක්තියක් බවත් ඒක පරිසර දූෂණය කරන බවත් ඒක නිසා මේ ඒක එතකොට අපි යන්නේ පැරණ තිබුණ අපේ සම්ප්‍රදායට තමයි. එහෙම නොවුනොත් ඊටාමත්ම තදබල Tamanටම Taman අභියෝග කරගන්න ජීවිතයක් අද තියෙන්නේ. විශේෂයෙන්ම මේ මෙතෙක් කල් මේ වගේ සුඛෝපභෝගී ගත කරපු ආර්ථික පිටින් කඩාන වැටෙනවා. ආයි ගොඩ ගන්න බෑ. ඒ නිසා මේ සමාජයේ වුණත් මොනම විදිහකින්වත් එපා ප්‍රයෝජනෙ ඉක්මවල මේකට උපයෝගීතාවය කියන වචනේ පාවිච්චි කරන ප්‍රයෝජනෙ සලකලා වැඩ ගන්නවා කියන එක තියෙනවා. ඉන් එහා යන දේවල් ඔක්කොම අතිශෝක්තියට වෙනවා සුඛෝපභෝගීත්වයට වෙනවා. නිසා ඒව හොඳට තේරුම් ගන්න හොඳම දේ මම දකින්නේ ඒ වගේ අල්පීච්ඡ මිතුරන් ඇසුරු කරන එක තමයි. ප්‍රයෝජනෙ සලකලා ඕන දෙයක් කරන්න නමුත් ඒක බරක් කරගන්න එපා. ඒ නිසා වටිනාම දේ ඒ වගේ අල්පේච්ඡ කම ගැන කියන විතරක් නෙවෙයි කරන පිරිසත් එක්ක ඇසුරු කරන එක තමයි ගොඩක් කලාවට මේකට තියෙන කෙටිම උත්තරේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාදී කකුල තබන විට පයේ ගැටෙන වැලි කැට හා යටිපතුලේදී එලෙසම සියුම් කොටස් ඇති බව දැනුණා. එලෙසම කකුල තබන තබන වාරයක් පාසා වතුර වලක කකුල තියෙන විට වතුර විශ්කරණ ASCII දැනුණා. නැවත කකුල දිගාතට හීන් තීරු ලෙස හැඟුණා. නැවත කකුල හැඩේ වෙනස් වී පැතිරි යනසේ දැනුණා. මේවා එක දිගට එකම සක්මනක දැනු දැනි මීට පෙර නොදැනුන ඒවා. ඉන්පසු නැවත කකුල තබා ඔසවන විට ඇලෙන දේක තියෙන තියලා අඩිය ඔසවන පිට ඒ ඇලුන දේ කකුල දිගේ ඇදෙන ලෙස දැනන නම කකුල ගැනීම අපහසුතාවක් තිබුණේ නැහැ. මේ මගේ ඇලුන දෙයක් දිගට බේරෙනවා වගේ. මෙය නැවත නැවත මේ කොටස් පමණක් කීප වාරයක්ම මාරයක්ම ඉන්පසු සක්මන් වලදී සිදුවන අද උදේ සක්මන් කරනකොට බොහෝ හිතවිලියාවත් ඒ හිතවිලි සමග මේ ඇලි දිගට ඇදෙනේ ස්වභාවය පැවතුණා. මේකෙදි මේ ධාතු මනසිකාර පිළිබඳ ලස්සන මේ මට යන රූපාකාරයෙන් කතා කරන වෙලාවක් ඒකෙදී නිකන් සාමාන්‍ය ධාතු මනස්කාරය පැත්තෙන් බලනකොට තබන දන වාරයක් පාසා වතුර වලක කකුල තියෙන විට විසි වෙනසේ දැනනවා ඒ කියන්නේ මේ මේ වතුරට ගලක් ගන්නකොට වතුර විසි වෙනා වගේ ඒක මේ වායෝ ධාතුවේ තියෙන මේ පැතිරෙන නැත්නම් දුම්බඩ හකුලන ගතිය එතකොට මේ ඔසවනකොට තීරු තීරු තීරු තීරු වගේ වැඩ කරනවා වගේ තේරෙනවා ඒකට මේ කකුල පැතිරී යනවා වගේ. පයේ තිබ්බට පස්සේ ඒක හොඳට බැලුවොත් මෙහෙම තිබ්බට පස්සේ ඒක තද කරනකොට පොළොව බදා අල්ලන ගතියක් තියෙනවා. ඒකත් ආපෝ ධාතුවේ සහ වායෝ ධාතුවේ ගති වශයෙන් පේන තියෙනවා. මේව කකුල තියලා උස්සනකොට කොල්ල ගොඩක් උඩ තිබිලා උස්සනවා වගේ. එහෙම නැත්නම් කලල් මඩක තියලා උස්සනවා වගේ තේනවා. එතකොට මේ ආබන්ධන ගතිය, ආපෝ ගතිය තේරෙන පටන් අර ගන්නවා. ඉතින් ඒක වරක් දැක්කට පස්සේ ඊට පස්සේ ඒක නොදක ඉන්න බෑ. අය තීන තීන වෙලාවේදී ඒක නැවත නැවත තේරෙන පටන් ගන්නවා. ඉතින් හිතවිලි තිබුණා, ශබ්ද ඇහුණා, වේදනා තිබුණා. වරක් දැක්කට පස්සේ ඒකත් එක්ක හිත යාළු වෙනවා. ඉතින් ඒව හොඳ ලකුණු හිත gedera ගියා කියන්නේ. හිත Taman එක තියනවා කියන්නේ. හිත නැවත මේ නික්ලේශී තැනකට ගියා කියන්නේ හොඳ නිදහසන තමයි මේවා. අද සක්මන තුළ බොහෝ හිතවිලි පැතිරි අතර පැමිණි අතර ඊට සක්මන නැවත නැවත සක්මන නවතා නැවතුන විට ඒ සිතින් නතර වෙනවා. මේ අනුව සක්මනේදී පරියන්කෙදී මෙන් සිතිවිලි එන විට නතර වී ගමන් කිරීම නවතා ඒ ලෙස බලා බලා ඉන්නද. ඔයක ඇත්තටම හුඟක් වෙලාට ගුරුවරු මතක් කරන දෙයක්. සක්මන් කරන වෙලාවේදී හිතවිලි ආවොත් හිතවිලි බරපතල නම් සක්මන් කරන්න කරන්න හිතවිලි වැඩි වෙනවා. මේ දෙකම කරන්න බැරි නිසා කරන්න දෙන්නේ සක්මන නතර කරලා හිතවිලි ආපු බව මෙනෙහි කරනවා. එතකොට එක්ක හිතවිලි නතර වෙනවා. එහෙම නැත්නම් ධර්මනත් එක පැටලිලක් නැහැ. හිතන බව මෙනෙහි කරගෙන ඉන්න පුළුවන්. බොහෝ විට නතර වූ ගමන් හිතවිලි නතර වෙනවා. එතකොට Taman ආය සක්මන්ට යනවා. එසේනම් හිතවිලි එන ගමන් සක්මන් කිරීම කරන්නද? හිතවිලි එන ගමන් සක්මන් කරුවට කමන්නේ හිතවිලි පුංචි වෙලා හිතවිලි අස්ස පියවර දකින්න පුළුවන්. යම් වෙලාවට හිතවිලි ලොකුයි පියවර පේන්නේ නැත්තරම් අකමක යනවනම් හිටගෙන ඉන්නේ කියලා කියන සක්මන් නැත කරලා. පැය ගණන් 100 මේ අවස්ථාවේ පය ගැනත් පය ගැනත් 100 මේ අවස්ථාවේ තුනා ඉත දක්ව පරිදි පයේ ගමන පය යමක ඇලුන විට ඒ ඇදෙන ස්වභාවය පැවතුනා උපදේශ පතමි එන මේක ඉතින් අතර උපදෙස් දෙන්න දෙයක් නෑ මේක කියලා තියෙනවා වරහන් ඇතුලේ දාලා මීට පෙර නොදැනුණු පරිදි කියලා මේ තොරතුරු වැඩි වැඩියෙන් ලැබෙන්න මේ තොරතුරු වැඩි වැඩියෙන් උත්සන්න වෙන්න ආසන්න වෙන්න කල යුත්තේ කරන්නේ එතකොට හොඳට තේරෙයි හිත විසිරියන්නේ නැහැ නන්නත්තර වෙන්නේ හරියට කරන වැඩේ හිටිනවා. ඉතින් ඒ වගේ විතරක් නෙමෙයි මේ සක්මනේදී මේක අල්ලගත්තොත් ගිහිල්ලා වාඩි වුණාට පස්සේ ඒ සක්මන් ලැබිච්ච ආනිසංස නිසා පරියන්කේටත් උගාක් මේ වීරිය බැටරියක් charge කරගත්තා වගේ හොඳට වීරියක් ඇති කරලා දෙනවා. ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාදී ආස්වාස ප්‍රසවාසී ගොරෝසු බව නැතිවි. ක්‍රමේ නොදැනී ගොස් කය ස්පර්ශයද නොදැනී ගොස් සිටින අවස්ථාවේ හිතවිලි පොතක පිටුපිරලීගෙන යන්නක් මෙන් පෙරලීගෙන යයි. වේදනාවන් සමාහට මෙසේ සුළුෙන් දැනේ. ඉක්මනින් නැති වී යයි. මේ අවස්ථාවේදී කරන්නේ කොමක්ද? ඒ හිතවිලි ASCII, ඒ වේදනා ASCII අර සංසිඳීගෙන යන ආස්වාස ප්‍රසවාසී හෝ එහෙම නැත්නම් මේ සංසිද්ධුණට පස්සේ ඇති වෙලා තියෙන විවේකයේ විස්රාමේ උද්දකලා බව දිහා බලන එකයි තියෙන හිතවිලි අස්සෙන් තියෙන හිතවිලි දෙකක් අතරමැද ඒ උද්දකලා බව තියෙනවා. වේදනා අතරමැදක් තියෙනවා. මේ වේදනා ඇවිල්ලා යනෙව්ව නම් වේදනා ඉවරච්ච ගමන් ආයශරයක් අර ඒ විවේකයේට හිතවිලියට මේ උද්දකලා බවට හිත දැමීම තමයි තමන් කායට සැප දෙන ක්‍රමය, හිතට සැප දෙන ක්‍රමය, කෙලස් කපන ක්‍රමය. ඒක තමයි සුපටිපන්නයි කියලා කියන්නේ. කලින් ප්‍රශ්නේදී ස්වාමීන් වහන්සේ සිතුවිලි එන ගමන් අර විදිහට ධාතු ස්වභාවයක් දැනෙනවා නම් එහෙමම සක්මන් කරන්නද නවතින්නේ නැතුව ඒක තමයි හිතවිලි හරහා බලන්න පුළුවන් නම් හිතවිලි හලා පීවර පේනවා නම් ඒක ලොකු ජයග්‍රහණයක්. එතකොට හිතවිලි ජීදීම සක්මන් කරමින් හිතවිලි වලට මුල් තැන දෙන්නේ නැහැ. හිතවිලි හරහා පේන ධාතු මනසිකාරය හෝ පය දිහා බලන යන එකයි කරන්නේ. හිතවිලි වැඩේට බාධා කරමින් ජයට ලොකුවට එනවනම් හිතවිලට කෙලින්ම ආමන්ත්‍රණය කරන්න ඕන නිසා සක්මන් නතර කරලා කරනවා. ඒ නිසා එතෙන්දී තමන් තාරාතිරමානුව තමයි විනිශ්චය කරන්නේ. ගත්ත ස්වාමීන් වහන්සේ අනුසය කෙලෙස් නිසා හට ගන්නා වේදනාව හා බාහිර හේතු නිසා හට ගන්නා වේදනාව හඳුනාගන්නේ කෙසේද? බාහිර හේතු නිසා හට ගන්නා වේදනාව කයේ සංවේදී භාවයත් එක්ක ගැළපෙන තැනක් තියෙනවා ඒකට. කය ඒවට කියන දුක් වේදනා සහ දෝමනස් වේදනා කියලා කියන්නේ දුක් වේදනාව රිදෙන තැනක් තියෙනවා. දෝමනස් වේදනා හිතේ තියෙන. මුළු එකම කරදරයක්, මුළු එකම කංකටොල්ලක්, මුළු එකම කනස්සල්ලක් හවල් තැන කියලා කාය මේ ප්‍රසාදයට කයේ උපයත් එක්ක සම්බන්ධයක් නැහැ. හිතේ දැනෙන ඉතින් මේ දෙක ගත්තාම ඇත්තට මේ කය වේදනාවට වැඩිය ගොඩක් මේ හිතේ දෝමනසේ තමයි අමාරු. ඒක කියනවා මේ කිඹුල කනවා ඉවසන්න පුළුවන් මේ කොහිල් කටුවැන්න එක තමයි ඉවසන්න බැරි කියන්නේ. ඒ වගේ දුක් වේදනාව වෙනකොට කිඹුල කනවා. ඒක ඉතින් ෆයිට් කරන යන යනකොට ඇලෙන කොහිල් කටුව අලිම කරදර. ඒ වගේ තමයි දෝමනස් වේදනාවට පස්සේ වටනවා. ඉතින් ඒ දෙකේ පීතියේ දෝමනස් වේදනාව කායික තැනකට සම්බන්ධ නැහැ. දුක් වේදනාව කායට සම්බන්ධයි. කාය ස්පර්ශයට සම්බන්ධයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සති සම්පජාන් සම්ප ජනය වැඩිවියෙන් පිනිෂ දවස ආපස්සට සීකිනේ ප්‍රයෝජනවලස ඊයේ ස්වාමීන් වහන්සේ කියා දුන්නා. අප කෙරේ අනුකම්පා කරන මේ ගැන තවදුරටත් පැහැදිලි කරන්න. මට මතක නෑ මම එහෙම එකක් කිව්වද කියලා. සති සම්පජඤ්ඤේ වැඩි වීම පිණිස දවස ආපස්සට සිහි කිරීම ප්‍රයෝජනවත් ලෙස ඊයේ ස්වාමීන් වහන්සේ කියා දුන්නා. අපි කෙරේ අනුකම්පා කර අපි සති සම්පජඤ්ඤේ කියන වචනේ මේ තාක් ඉස්සරහට අරගෙන සතිය ඇර මේක නිසා මේක ලියපෙකන පොඩ්ඩක් එක පැහැදිලි කරනවා නම් සීහියලවලා දෙනවා නම් දේශිමයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ දානය ගන්නා විට ඒ සීයෙන් ගන්න උත්සාහ ගත්තා. ආහාර කටේ තැබූ පසු දෙස් වසාගෙන සැපීම සිදු කෙලෙසේ කරන විට කෙල සමග කෑම එකතු වන හැටි ටික ටික ගිලෙන ආකාරය පෙන්වනවා. මෙලෙස අසෝපියා පියවා ආහාර තැබීම සිදු කළාට කමක් නැද්ද? සාමාන්‍ය පූසෝ කන්නේ මෙහිමයි කියලා කියලද. පූසා කනකොට ඇද්ද ගාගන්නවා. ඒක ලෙවල්ලා ඌ කවුරු හරි අහුවාම ඔබ බත්යව කවද කියලා අනේ බතක සුදක් දැකපු දවසක් මතක නැහැ කියනවා. අත් දවසකින්වත් බතක සුදක් දැක්කේ නැහැ කියනවා. දැකපු ගමන් ඇස් දෙක වහගෙන ලුකන. මේ ගාලල්ලා ඒක නිසා තාස්තික වහගෙන කවට කමන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ රසයට වඩා ගුණය ගැන සිටීම ආහාර ගැනීමේදී මා ඉස්සර පටන් පුරුදු දෙයක්. අද වෙන විටත් ඒ මා සිදු කරනවා. රස නැති වුණත් ගුණ නම් ඒ ආහාරය ගැනීමේ හැකියාවක් තියෙනවා. මට රස තෘෂ්ණාව අඩුවේ මට හිතෙනවා නමුත් දැන් හිතෙනවා ගුණේ බැලිමින් මේ ආකාරයෙන්ම දුෂ්කරතාවයක් මේ ආකාරයෙන්ම තෘෂ්ණාවද්ද කියා දැනුවත් කරන මේ ඉල්ලමි ඔබ වහන්සේට නිරෝගී සුව පත මේ කියන්නේ මොකක් හරි තින් අපි අර රස හරි ගුණේ හරි වර්ණේ හරි ගන්ධේ හරි එක එක දේවල් තියෙනවා ඒකේ ඇත්තටම මේ ගුණය ගැන කොහොමද දන්නේ මේ ආහාර ගුණයි කියලා ඔය කම්පැනි කාර්යෝ කරන පච ටික විතරනේ දන්නේ. Tamange හරියට ගුණ ආහාරයක මොකාටද කියන්න පුළුවන්. කද්දාකත් නෑ. ඔය ඔය ඔය මිනිස්සු කියන සේරම පච. ඒක විතරක් මතක තියාගන්න මේ ඇඟේ තියෙන ප්‍රතිශක්තිය කියන එක උවිත හාත්පසින්ම වෙනස්. වහකාවක් කමන්නේ සන්තෝෂය. මොකවත් වෙන්නේ ඔය ඔය බදුල පැත්ත තියෙනවා ඒ ගමක් අපි ගියා මොකක්ද එකට හොඳටම රැ වෙලා ගෙදරින් දෙන්න දෙමාල්ලෝ අන්ධකාරයේ ගිහිල්ලා ළඟ තියෙන පඳුරකින් මොන හරි තියෙන කොළ ටිකක් කපාගෙන. ගොම්මන් පලා කියලා කියන්නේ. කවදාකවත් ඉස වෙන්නේ. මොකද්ද ගහ කියලා බේන්නත් තරම යන්නේ. පන්දමක්වත් අරගෙන නෙවෙයි යන්නේ. කැලේට ගියා කොළ ටිකක් අරගෙන ආවා. ගෙනාවා ලියව. ගේ ඇතුලේ ලිපවත් වෙන එළිය විතරයි තියෙන්නේ ගොම්මන් පලා. මොනවත් නැහැ. ඒ නිසා ඔය මේ ආහාර විද්‍යාව මේ බෙහෙත් කාර්යෝ රූපලාවන්‍ය කාර්යෝ මේ සේරම කරන්නේ සම්පූර්ණමවල පෙන්ලා තියෙන අපිට ලණුවක් අපි සේරම කාලයි. ඔය අපු කරන හරියක් කරන්නේ මේ අපේ ආහාර ටිකින් කියක් හරි හැම කරන කන්නේ. මේවා සේරම බොරු කියලා විතරක් මතක තියාගෙන ඉන්න එක එකටවත් තේරෙන්නේ නැහැ. ගුණය කියන්නේ මොකද්ද කියලා අපි දන්නේ නැහැ. ගුණය කියන්නේ පින්නපාත යනකොට මේ මිනිසයා පූජා කරන දේ පිළිබඳව සුවපත් වේවා කියලා කනවනම් මොනවද ඉතින් ආය මොනවද තියෙන්නේ. ඕකේ ගුණයක් බලන අපිට තියෙන අයිතිවාසිකම. ඒකට නොදකින් කියලා හිතනවා ඉතින් මොනවා ඒක ඇවත් හරියන්නේ දිරවන්නේ නැහැ තමයි. ඒසාව ප්‍රෝටීන් ආහාර ජී මනම්මනගෙන ඔක්කොම නිකන් මේ ඉස්කෝල යන කාලේ ගුරුවරු අපිට උගන්වපු පච. දැනට ඉන්න ගුරුතුතු ගන්නනේ පච. එක එකක් භාවනා කරන්නේ නැත්නම් තමන්ගේ අභිවෘද්ධිය දන්නේ නැත්නම් අනුන්ගේ අභිවෘද්ධිය දන්නේ නැත්නම් පොතේ තියෙන එක කියන එක විතරයි කරන්නේ. ඒ ඔය ඔය ආහාර විද්‍යාව ගන්න එකක්වත් මැරෙන්න නැතුව ඉඳලා තියෙනද බලන්න. ඔක්කොම මැරෙනවා. අපිට තියෙන ලීටර් තේරම උන්ටක් තියෙනවා. බෝ. ඕක ගණන් ගන්නෑ. කොයිකින් හරි අහුවෙලා තියෙන බව පේනවා තෘෂ්ණාවට. ඉතින් ඒක දන්නවා. එච්චර. ඒ නිසා කියන්නේ මේ ජීවත් වෙනකොට කනවා මිසක කන්න නම් ජීවත් වෙන්න එපා. මොන කරන්නේ මේ ජීවත් වෙන්න කන්න ඕනේ. මේ කණ්ඩ ජීවත් වෙන්න එපා. ඒක හරීම ඒ ජීවිතේ බොහොම තුච්චයි. ඒක තමයි උගුණ ධර්ම ප්‍රශ්න තියෙන්නේ. අපි ඥානන්ද සාස් කියන්නේ බත් එක පාත්‍රයට ගත්තාම කොන්ක්‍රීට් අනන්නේ 1 2 3 දාලා සිමෙන්ති 1යි, වැලි 2යි, බොරළු 3යි කලවම් කරුවා ගැව්වා. එච්චරයි ඒක කොන්ක්‍රීට් එක ගාවා ඊට පස්සේ ඊගාට කරන්න තියෙන වැඩේ කරනවා එච්චරයි මොන ගුරුද මොන රසද ඌවා සේර මොහොතේ මොහොත වෙනස් වෙනවා එකෙකුට රස එකෙකුට වස වෙනවා ඒ වගේම ගුණය කියලා අපි දන්නේ දේ සම්පූර්ණ මායාව කිසිසේත්ම අපිට ಗುಣ අගුණ කියන එක අපිට තේරෙන්නේ නැහැ තේරෙනවා මෙච්චර ලෙඩ වෙන්නේ ආහාරයේ මත්ඤ්‍යතාවය කියන එක බුදු ගුණයක් කියලා මතක තියාගන්න. බුදු කෙනෙකුට බුදු කෙනෙක් විතර කරස කරන ගුණයක් අනිශේරම අර ප්‍රොෆෙසර් ලිල්ලිසිල පොතක් කියලා තිබුණා දිවෙන් සියදී විනාශ ගැනීම කියලා. මේ රස තෘෂ්ණාව නිසා මිනිහෙක් මේ හොඳටම දැන දැන මේ ස්පිරිතාලේම වේදකම් කරනවා, එතනින් ගියාම ඔපරේෂන් කරනවා, අන ඔක්කොම හැමදාම කණේ කන්නේ වහමයි. ඉතින් කොයි කොට එන්නේ? කන්නේ ඒ තමන්ගේ කර්මානුරූපව තියෙන දේ තමයි ඉදිරිපත් වෙන්නේ රුචි හිතෙන්නේත් ඒකමයි, කන්නේත් ඒකමයි. නිසා මේ රසගුණ කියන දේවල් අපි හිතාන ඉන්න චිත්‍රයේ වෙනිට අපිට කරන්න දෙයක් නෑ ඒක තමයි තියෙන්නේ. නමුත් ඒක නිකන් හිතලුවක්. අපේ හිත මවාගත්ත දෙයක් අද කර්මයේ ක්‍රියාත්මක කිරීම සඳහා අපි මේ දේවල් වලට බන්ධන තියාගෙන ඉන්න එකක් විතරයි තියෙන්නේ. ඒක නිසා මේ ප්‍රයෝජනෙ සලකලා පාවිච්චි කරන්න උපයෝගීතාවය බලන්න. නොලැබිච්ච දේවල් හොයාගෙන යන්නත් එපා. ලැබිච්ච දේ හොඳයි කියන හිතේ වළඳන අංශක් හරි අමාරුයි. නමුත් මේ ප්‍රශ්නේ හොඳ තියෙන්නේ මට මේක තෘෂ්ණාව කියලා අහුවෙලා තියෙනවා එච්චරයි. පෙර මා පැය කීපයක් එකම පරියන්කේ සිට භාවනා කළා දැන් පැයක්වත් පරියන්කේ සිටිනවක බව තිබේ. නොහැකිව තිබේ. හිතේ විසිරී යෑමද භාවනා කරන හැම විටම වාගේ දැනෙන බව කිය යුතුයි. දැන් තමා කෙසේ භාවනා කළද අනුශාසනා කරන සීක්වා. මේ මොකද්ද කරන භාවනාව කියලා මේකේ ලියලා නැහැ. වැරදිච්ච ටික විතරක් ලියලා තියෙනවා. ආනපන සතියද කරන්න පිම්බීම හැකිලිමද සක්මනද ඉදිනදා වැඩවලද කියලා මේ බොහෝම සුළු තොරතුරක් තියෙන ඒක නිසා ඒ තොරතුරු නැතුව මේකට මේ ගුණාගුණහන් නැතුව බෙහෙත් ලිනවා වගේ පැටලීලා තියෙන මට කියලා හිතෙනවා නම් මට හිතෙන්නේ මේ සතිය කියන එක අඳුරගෙන නැහැ සතිය තියෙනවා නම් ඉස්සර මට හොඳට භාවනාවක් තියෙනවා දැන් නැහැ කියලා දන්නවා. ඉතින් සතිය තියෙනවනේ. අති අඩුපාඩුවක් කියලා නැහැ. නමුත් ඒක ගැන පශ්චාත්තාපයක් තියෙනවා. හිතේ විචිතිය යෑමත් දැනගතිය යුත්තක්. දැන් හිතේ විචිතිය යන බව දන්නවා. ඒ නිසා මේ අනුශාසනා කරන්න වෙන්නේ මේ සමාධිය ගැන දැඩි ආශාවකින් ලියලත ප්‍රකාශයක් කියලා මට ඉන්නේ. මම ඉල්ලීමක් කරන සමාජයට වැඩිය සතිය පිළිබඳව තියෙන ගෞරවය නැවත සීපත් කරගෙන කරන දේ සතියට උපකාර වෙන සතිපට්ඨානට මිස සමාධියට තියෙන ස්වභාවයෙන්ම කෑදරකමක් තියෙනවා. ඒක දැනගෙන සතිය ඉස්සර කරන කරන්න ඒ වගේම මේ වගේ දේවල් ලියනකොට මොකද්ද කරන බාහනා ඉඳගෙනද කරන බාහනද මේ කියන්නේ සක්මනද කියන එක විස්තර නැතුව අමාරුයි මේ ප්‍රකාශන ගොරෝසු නිසා අමාරුයි මේ කොතනද හිර වෙලා තියෙන කියලා අල්ලන්න. ගරු ස්වාමීන් වහන්සේ ආනාපානසති භාවනාදී ආස්වාසේ අවසානියත් ප්‍රස්වාසයේ අවසානයත් පමණක් හිතමු කිරීමේදී මුලින්ම මුලැමැද අග බැලූ කාලයෙන් ටිකක් ඉතිරි වෙයි. ඒ කොටස පරීක්ෂා කරන්නේ කුමක් අරමුණු කරගෙනද? ඉතින් එhmenan ඒ මුලැමැද අග බැලීම හොඳට හිත පුරවාගෙන සතිය වඩනවනම් අග බැලීම පමණක් තාම යන්න එපා. ඒ අර යන තාලෙටම Tamanට ගැම්ම අල්ලන ක්‍රමයට ඒ මුල්මදාක බලලා පුළුවන් තරම් අරමුණේ ආශ්‍රය කරන්න ආශ්‍රය කරනකොට තමයි හිත හොඳට විවේක වෙලා අගපමණක් බැලීමේ සතුරු වෙන තැනට එන්නේ ඒ නිසා තාම මේ යන ක්‍රමයටම ටිකක් කල් භවනා කරන්න වෙනවා අර හිතේ පිළිච්ච ගතිය තව ටිකක් තහවුරු කරගන්න ඕනේ ඒ නිසා මේ කාලය ටිකක් ඉතුරු වෙයි කියලා කිව්වනම් සමහරට ඒවා අමෝරාවෙන් අගවිතක් බලන ගත්තොත් ඒ ඉතුරු කාලය තුළ හිතවිලි එන්න ඉඩ තියෙනවා ඒ ඉතුරුලා තියෙන කාලය හැන්ඩල් කරගන්න හසුරව ගන්න දන්නේ නැත්නම් හොඳම වැඩේ තමයි අර පුරුදු ක්‍රමයට මුලැමැදාග වශයෙන් බල්ලා භාවනා කරන එක තමයි කරන්න ඕනේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ භාවනා කරනට ශරීරයේ අභ්‍යන්තර කොටස් පිළිබඳව මේ හදවත වක්වඩු මේ බඩවැල පිහිටි ස්ථාන පිළිබඳව දැන ගැනීම අවශ්‍යයි. ප්‍රස්වාසයේ හැට ගන්නා තැන ප්‍රස්වාසී ඉවර වෙන තැන බලන්නේ කෙසේද තවදුරටත් විස්තර කර දෙන්න. දේශනාව ඇසුවත් වැටීම් අධිකම නිසා අසමි. මේකෙදි කියන්නේ Taman දොරටුපාලෙක් වගේ ඉන්නවනම් ඒ දොරටුපාලෙක් ගේතු අරසා කරනකොට ඒ Taman ඉන්න තැන පව කරන පෙරහැරක් යනවනම් පෙරහැර එන්නේ ඉස්සලම පාර්ටි ගියොත් Taman තේරෙනවා තව Taman තව මහා කරා පෙරහැර ඇවිල්ලා නැහැ මේ එමින් පවතින කියලා දකින්න පුළුවන්. එතකොට තමන් ඉන්න ගේට්ටුව පහු කරන ආයතනය ඇතුළට විරාර යනකොටක මැද කියලා දකින්නවා. විරාර කිලි වුණාට පස්සේ බලනකොට කියනවා අග කියලා වගේ තමයි ආශ්වාසයක් සිදු වෙන්නේ සිදිවිලි වැටක් පෙරහැරක් විදියට. ඉතින් මේ පෙරහැරක මුලමැදක් බලන වගේ තමයි උදාහරණයක් විදියට කියන්නේ. ගරු ස්වාමීන් වහන්සේ ගුවන්විදුලියෙන් ධර්මදේශනා පවත්වන භික්ෂුන් වහන්සේලා නිතරම පවසනවා මෛත්‍රී භාවනා ප්‍රගුණ කිරීමෙන් නිවන් ලබා ගැනීමට හැකි බව. මේ ඇති සත්‍යතාවයේ පහදා දෙනු මැනවි. ඒ නිසා මේ මේ ඉන්න මාසෙදී ගුවන්විදුලියේ ධර්මදේශනා කරන ආන්දරුගේ පණ අහන්න එපා. මං කියන දේ විතරක් අහන්න. ඊට පස්සේ ගෙදර ගියාට පස්සේ එක්කෙනෙක් අල්ලන යත් එක්ක වැඩ කරන්න. ඔක්කොමලා කියන දේවල් එක කරන්න බෑ. ඒ නිසා මම මෙතෙන්දි කියනවා අපි කරන් හදන්නේ සතිපට්ඨානෙ සතිය පිහිටුවාට පස්සේ ওই තියෙන හැම භාවනාවක්ම කරන්න ඕනේ මූලික සුදුසුකම ලැබෙනවා. ඊට පස්සේ තමයි ඕන නම් බුද්ධානුස්සතිය මෛත්‍රිය අසෝ ඕන දෙයක් කරන්න. ඉස්සල්ලාම ඒකට අවශ්‍ය මේ රචනයක් ලියන්න ඉස්සලා අකුරු ඉගෙන ගන්න එපා. අකුරු ඉගෙන ගන්න වගේ මූලික දෙයක් තමයි සතිය. ඊට පස්සේ පුළුවන් මේ බොරුත් නෙමෙයි මේක වැරදිත් නෙමෙයි මේක. නමුත් මෙහි ඉන්න වෙලාවේදී අර මුල්ම දවසේ කියපු මුල්ම වාක්‍ය මම නැවත මතක් කරනවා. අපි මේ සතිය පිහිටීම සඳහා ගන්න උත්සාහයක නිසා එක එකනා කියන දේවල් අහන්න ගත්තොත් වෙන්නේ Eh, මේ හන්දිය තියෙන චීන කඩේකට ගිහලා ජපන් කෑම ඉල්ලුවා. චීන කඩේ බෝඩ් එක බලලා ගිහලා චීන කඩේට ගිහලා චීන කෑම ඉල්ලන්න ජපන් කෑම ගන්න ඕන ජපන් කඩේකට යන්න. චීන කෑමට ගිහලා කඩේකට ගිහලා ජපන් කෑම ඉල්ලන්නත් එපා. ඉතින් ඒ වගේ බොහෝ මූලික දේවල් සකස් කරගන්න නැතුව මේ භාවනා මට්ටමේදී නිකන් බෙන්දපාසි වතුරේ පාවෙන්න වගේ බෑ මොකේකටද බැහැ ගන්න. බැහැ ගත්තට පස්සේ ඒකේ රස විඳින්න පුළුවන්. ඒක රෝඩක් දේවල් තියෙනවා. ඒ කොහොම අල්ලන්නේ කියලා එකක්වත් අල්ලන්නේ. ඒ නිසා එකක් කරන්ඩ එතකොට ඒක කිරීමෙන් අර කිසි දෙයකට හානියක් වෙන්නේ නැහැ. ඕන වෙලාවක ඒක සම්පූර්ණ කරතයි. ඔක්කොම කරන්න ගියාම වෙන්නේ අර වැස්ස වෙලාවට පියාඹන්න හදන කුරුල්ලා වගේ දෙවිලා නැිනවා. වැස්ස වෙලාවේ එක තැනක ඉන්නවා. නිසා මේ වගේ භාවනා මධ්‍යස්ථානක රිට්‍රීට් එකක ඉන්න ගමන් ඒ ඔක්කොටම ඔළුව දාන්න යන්න එපා. එතකොට ඇත්තටම මේක මේ භාවනා මෙහෙවන මඩක් කරන නිග්‍රහයක් සංවිධානයට කරන නිග්‍රහයක් අනික් කට්ටියදී තියෙන ভাইබ්‍රේෂන් එක හිටින්නෙත් නෑ වතන. ඒ ভাইබ්‍රේෂන් එක තියෙනවා යන්න මේක සතියේටමයි එනිසා ඒක පිටපැත්ත රදින්න ගත්තොත් ඉතින් තමයි නිකම්ම කැපෙනවා. ශීලපත පරාමාස කියන්නේ නිවන් අවබෝධ වෙපිච කරන මෝඩ ක්‍රියාවක් නෙවෙයිද එනම් ගෝචර ශීලේ ගෝ චල ශීල ආදී. එතකොට කතරගම පොල් ගහන ක්‍රියාව ශීලපත පරාමාසයට අයිති. පොල් ගහන එක සීලයක් නෙමෙයි. ඒක ශීලබ්බත පරාමාසයකට අහුවෙන්නේ නැහැ. වෙන මොන හරි දෙයකට අහු වෙනවා ඉතින් අපිට ප්‍රශ්නකුත් නැහැ නේ මෙහෙට ඇහෙන්නේ නැහැ නේ පොල් ගහන සද්දේ පල්ලෙයා පොල් ගහන සද්දේ නම් ඔන්න අපිට ප්‍රශ්නයක්. කතරගම පොල් ගහන ප්‍රශ්නය අත කරා ඒක ඈත තියෙන එකනේ. බොහෝ දෙනා බුද්ධ පූජාකයා විශාල දීශයකට නොයෙකුත් ආහාර තමයි පූජා කරනවා. තණ්හාතුරු වෙන්නේ මේ සීල ප්‍රත්‍යද සීලපත පරමාශය කියන්නේ මොකද? මේ ඉන්න කට්ටිය ඒක කරන්න යන්නත් එපා. අපි ආරයට කියලා තියෙන්නේ බුද්ධ පූජා තියන්නේ කියලා. මෙහෙදි ගේන්න එපා කොහේවක තියෙන නඩු. මේ ආවේ අපි ඔව්ව අතහැරලා ඉන්නේ. ඊට පස්සේ මෙහෙදෙන කාලසටහන කරන්නේ නැතුව අතර මෙතන කරන දේවල් කල්පනා කරනවා කියන්නේ ඇත්තටම හොඳින් හෝ නරකින් ඒව අනුමත කිරීමක් මේ කරන්නේ. අපි මේ සම්පූර්ණ වෙන givisumකට ඒකilla කටයුතු කරද්දී මොකටද මේ ඒ මේ කරන දේ අපි කොහෙන්ද අදාළ වෙන්නේ? මෙච්ච ලස්සන පිරිසිදු ඉන්න තේදී අයියර කුණු කන්දල් වල කතා කරන්නේ. නාලා කියලා මේ සුදු වෙනක නින්න වෙලාවේදී මේ ගොම ගාලක් ගැන කතා කරනවා, අසුචි වලක් ගැන කතා කරනවා. ඒ නිසා මේව ලෝකයා ඕන දෙයක් කරගත්තා වෙයි. අපි සංසාරේ කොච්චර කල් මේ මෝඩකම් කරන්නේ නැද්ද? මේ දැන් මෙතෙන් ආපු ගමන් අපි මේ උද්දවන්තයෝ වගේ අර මිනිස්සු දිහා බලලා චි හරිම ශෞත්වය කියන්නේ. කීතරයක් සංසාරේදී අපි හොඳ හරි නරක හරි මේ ඔක්කොම කරලා නැවිලා තියෙන්නේ. අපිට කොහෙද තියෙන අයිතියක්? ඒවා මේවා කරන්න අපිට තියෙන මේ කරන වැඩේ පිරිසුදුර කරන්න. කීව දිනේ ප්‍රාර්ථනා කරනවා මරණින් මතු භාවනා තිබෙන ආර්යයන් වහන්සේලා සිටින දිවි ලෝකයට ගොස් නිවන් දකින්න. මේ තව භවයක් පැතීමක් නෙද මේ ගැන අවවාදයක් දෙන්නේ යන්න එපා ඒගොල්ලෝ ගාවට. ඔය කීප දෙනෙක් කරන්නේ Taman බේරෙන එකයි තියෙන්නේ. මේ කීන එක නෑ වගේ පේන්නේ නේ හරි සන්තෝෂයි. කවුරු මොන ජාති කෙරුවක්වත් ඒක අපිට ඒගොල්ලන්ගේ අකුසල් ළඟේ දාගන්න එපා. ඒවා සාදු කියන්නත් එපා. ඒවා අනුමත කරන්නත් එපා. ඒව ගැන කතා කිරීමෙන් වෙන්නේ අපි ඒවට අනුමත කිරීමක් කරනවා. එතකොට අපිට හම්බ වෙන්නේ නෑ මේ ඒ ගොල්ලන් කරන එකෙන් බේරෙන්න. අපි බලන්න පුළුවන් තරම් හිත අරමුණක පිහිටවල සතිය පිහිටවල හිත මානසිකාරේ පාත්තන්න නැත්නම් හිත ওই වගේ මේ ඒ මනස කරලා පව කරගන්න මේ කල්පනා කරලා පව කරගන්න. ලියලත් පව කරගන්න පෑම් පාවිච්චි කරලා තින්ත පාවිච්චි කරලා කොළ පාවිච්චි කරලා පැත්ත කර දාන්න. ගරුතර ස්වාමීන් වහන්සේ මෙතරම් කලක් මට තද සමාධියක් ඇති වුණේ හුස්ම නදනීගේ පසුවයි. නමුත් අද හුස්ම හොඳින් දැනෙමින් තිබෙදිත් තද සමාජයට ආවා මේ පැහැදිලි කරන්න මේ තමයි මම හිතනවා මේ ඉච්චර වටින ප්‍රශ්නයක් නිසා මම කතා කරනව නෙවෙයි මේ සතියේ සමාධියේ වෙනස සතියේ තියෙනකොට තමයි සමාධිය ඇති වෙලාවක් පිරෙන නැති වෙලාවක් පේනවා ඉතින් සමාධිය නැති බව දැනගත්තට පස්සේ ඉගෙන කලබල වෙන්නේ නැතුව මේ කාරණා නිසායි මට මේ සමාධිය නැති සද්ද නිසායි වේදනා නිසායි කියලා බැලුවාම ඇත්තටම බැලුවොත් මේ සද්ද වේදනා වහමාතිට බාධා කරන්නේ අර පශ්චාත්තාපය තමයි බාධා කරන්නේ. නිසා සතිය හොඳට දියුණු වෙනකොට ගෙන්දකම් පොළවේ කොඩි ගහයටත් භාවනා කරන්න පුළුවන්. ඒ නිසා සමාධියට වැඩිය සතිය ඉස්සර කරගෙන යන ගමනක් තිබුණොත් හරි ලස්සනට වැරද්ද ප්‍රමාණ කරන්න පුළුවන්. මේක කියන්නේ රාත්තල් ගාන දන්නව මඩ කෑවට මොකද කාපු රාත්තල් ගාන දන්නේ. සතිය කියන්නේ ඔන්න ඕකට. හැබැයි මඩ කෑම නතර වෙන්නේ. ඉච්චර රත්තල් ගන්න දැන් තු කෑවා දැන් රත් බඩේ මෙච්චර මඩ තියෙනවා කියලා දන්න. එච්චරයි. ඒ නිසා මේක හොඳයි. නමුත් මේ සමාධිය ගැන කතා කරන්නේ මට පේන්නේ සතියේ දියුණුවයි බාධක වුණාට ඇත්තට බාධක වෙන්නේ හිත බාධා කරගත්තොත් තමයි. බාධා එහෙම විය යුතුම නෑ. මේ බාධා එන්නේ ඇත්තටම අපිට බාධා කරන්නත් නෙවෙයි අපේ මෝඩකමට ඒවා බාධා කරගන්න. අපි බලන් දෙනවා බාධා නොවෙනා තාලෙට හැකි සංඥාවෙන් කටයුතු කරන්න කරන්නේ ගියාම හැම බාධාවක්ම තිබුණු සතිය දියුණු කරන්න උදව් කරනවා. බාධකයේ සාධකයක් බවට පත් කරන්න පුළුවන්. ඒක සඳහා ඊවසිල්ලෙන් ප්‍රතික්‍රියා නොකර හේමෙන් බල බල යන්න දෙන එකයි කරන්නේ. එතකොට අපි හිතන්නේ නැති පුදුම විදියට මරණ චිත්තක්ෂණේ එහෙම නැත්නම් Taman කාට හරි බනිද්දී නැත්නම් කවුරු හරි Tamanට බනිද්දී ෂෝක් එකට සමාධියක් තියෙන බව තේරෙනවා. ෂෝක් එකට ඒක දැක ගන්න පුළුවන් ගතියක් තියෙයි. එදාට පුදුම හිතෙනවා. ලිඛිත ප්‍රශ්න නම් එච්චරයි තියෙන්නේ අපි පැයක කාලයක් අරගෙන තියෙනවා. මේ දුක් වේදනාවක් ආපු වෙලාවට මේ දෝමනස්යක් එන්නේ නැද්ද? එනවා එනවා කියලා මට. එන්නත් පුළුවන් නොඑන්නත් පුළුවන්. දෝමනස්ය තමයි මේ හිත මේ දුක් ගන්න ගතිය. දුක් වේදනා ගැන කය කැපිලා පිච්චිලා තුවාල වෙලා කායිකව දැන එක හිත නෑ අපි ඔය කතරගම කියලා කටු ගහලා කරත් වදිනකොට එතෙම වේදනාවක් එනවා නමුත් ඒක දෝනසයක් නෙමෙයි මොකද එයා මොකද්ද බාරයක් ඔප්පු කිරීමන්නේ දෝමනසට ගන්න එයා ලොකු සතුටකින් එක් කරන්නේ මත එහෙම නැතුව අල්ලපු ගෙදරින්ලා පිහෙන් අයින්කොට ඒ කටුව වැදුනොන අම්මෝ ඉතින් අර පිහ කටුව වැදින එක වෙනම දෙයක් වෙච්ච දෙයට ලොකු දෝමනසයක් එනවා එකම දුක දෝමනස්සේ සෝමනස්සේ කොයි එකක් එන්න පුළුවන්. ඒ දෙක දෙක වෙන් කරලා දකින්නකොට යෝගාවචරයක් වෙනවා. අනිවාර්යයෙන්ම ඒත් එක්කම අරක එනවනම් එතකොට අපේ සත්‍ය නැතිකම නිසා තමයි මේ දෙක එකට බැඳිලා ගමන් කරන්නේ. අරයන්ක භාවනාවේදී මේ වාඩි වෙලා භාවනා කරන එක හොඳ පුතු වාඩිලා භාවනා. මම දැන් ඒකේ අපි සාකච්ඡා කරන්නේ ඇඳ උඩ භාවනා කරනකොට හොඳයි කියන්නේ. ඒක ඇඳ වෙනුවට පුටුවක් අහනවා එච්චරයි වෙනස මට පේන්නේ. නෑ ඒකෙදි අත්දැකීම මොකද්ද Tamanne? අත්දැකීම නෑ. ඒක කරලා බලන්න තේච්චර මහා මාරු දෙයක් නෙමෙයි. පැයක් අරගෙන අර පල්ලා තියෙන මේ ගල්ලාසනික වගේ නැත්තම් පුටුවක් ගන්න වාටිලා ඒකෙදි මේ මාසයක් භාවනා කරමිනි ඒ වගේ දෙයක් කරලා බලන්න එක මොකද්ද කියලා. බිමත් කරලා බලන්න ඒක ඔක්කොම කරලා බලලා අපි ස්ටෑන්ඩඩ් එකක් එන්න කාටත් ගැලපෙන එකක් පුරුදු කරාට Taman දැනගන්න ඕනේ මේ අතරමැද සමහර දිගට yaadena ක්‍රමේ. අර කියලා දුන්න එකම ඒකම විතරක් නෙමෙයි. Taman ගැලපෙන ක්‍රමයක් හොයාගෙන සතිය වැඩි වෙන මොකද්ද උදව් වෙන්නේ කියලා. මේ කරබැලීම තමයි කරබැලන්න පුළුවන් පුළුවන් වාසිය ලැබිච්ච එක තමයි අපි පෙර කළ පින. ඒක පරිශන කළා බලන්න. තව කෙනෙක් කොච්චර කිව්වත් ඒක අර Taman කරලා බලනවා වගේ මේ ඍජු දැනීමක් ඇති කරන්න. අවසරයි සම්මාන්ත ආසන භාවනා පරයන්කේදී පිරිමි අයට බද්ධ පරයන්කයක් ආංසාවන්ත අර්ධ පරයන්කයක් ගාමතු විශේෂයෙන් අනුදෙනවද අරද දැන් භික්ෂුණීන් වහන්සේලාට කියලා දෙනවා බද්ධ පරයන්කෙ ඉන්න එපයි කියලා එච්චරයි ඒක හේතුව මේ මේ මෙමෙ ඉඳගත්තාම මේ විලුඹ හරියටම ලිංගෙට හිටිනවා. එතකොට ලිංග ආස්වාදයක් එනවා. ඒක නිසා විලුඹ තියලා වාඩි වෙන්න එපයි කියලා තියෙනවා බද්ද පරියන්කේ. ඒක එතකොට අර භාවනා සඳහා නොවි සමහර වෙලාවල් වලට රාගය විසිරලා ඉන්න වෙලාවක ඒක නිකන් පර්වර්ෂන් එකක් ඒක විකෘතියක් කළා යන්න ඉඩ තියෙනවා. ඒ නිසා බද්ධ පරියන්කෙපයි කියන්නේ. ඒක භික්ෂුණීන් වහන්සේලාට පනවලා තියෙන භික්ෂුණී විභංගයේ තියෙන නීතියක් මිස කාන්තාවන්ට උපසම්පදා වෙච්ච නැති අයට ඒක ඇති ප්‍රශ්නයක් නෑ. මන්ට ඔක්කොම ඉන්නත් බෑ. ඔක්කොම බද්ධ පරියන්කේ හුරුත් නෑ. නමුත් භික්ෂුණීන් වහන්සේලාට එපයි කියලා තියෙන්නේ නිදානයක් සහිතව. මේ මේ ප්‍රශ්නේ එකේ සමානකමක් තියෙනවා. මේකෙත් අහලා තිබුණා ඒ අර මොනද නාම රූප පරිචිඥාන පච්චේ පරිග්‍රහ ඥාන මොකෙක හරි හේතුව දකින්න තරමට ඉවසන ශක්තියක් තියෙනවා නම් ඒක සෝවන් වුණා වගේ කියලා තමයි සිංහලෙන් කියන්නේ. දැක්ක පළියට කඩාපනින්න නැතුව දැක්ක පළියට ඒකට ප්‍රතික්‍රියා කරන වෙනුවට ඒක දිහා පොඩ්ඩක් බලලා කොහෙන්ද මේක එන්නේ මොකද වෙන්නේ කියලා දැක ගන්න පුළුවන් ශක්තිය තරම් ඉවසීමක් තියෙනවා නම් මේ මනුස්සයා නිවන් දැක්ක වගේ. අපිට වෙලා තියෙන දෙයක් දකින්නකොටම පළවෙනි ආකල්පේදීම අපි ඒක විනිශ්චය කරලා ඒ මනුස්සයාට එක්කෝ ස්තුති කරලා බැනලා ඉක්මනටම අනා ගන්න. චුල්ලසෝතපන්න කියලා කියන්නේ හේතුවත් සහිතවයි දකින්න උත්සාහ කරන්න. ඒ නිසා මේ මිනිස්සයා එimhe හැසිරෙන්නේ මොකද? එහෙම නැත්නම් මේ මටම කරන දෙයක්ද කියන එක හොඳට නැවතිල්ල බලනවා. ඒකට මේ මේ පච්චේ පරිග්‍රහ ඥානය කියලා කියන්නේ ඒක. ඒකට සරුවත්යන්ස උපමා දෙකක් දීලා තියෙනවා. සුනකාවලෝකණය සහ සිංහාවලෝකණය කියලා. බල්ලෙකුට ගලකින් නමලා ගැහුවොත් බල්ලා ගල පිටිපස්සේ දුවන ගිහලා හපලා දත් කඩා ගන්නවා. සිංහේකට ගලකින් ගැහුවොත් නෙමෙයි ගල ආපු දිහා බලන. ඒකල ගහපු එක කාලා දාපුවම ආයෙ නෑ කටතේ. බලු ක්‍රමයේ තමයි ගහපු ගලත් එක්ක රණ්ඩු කරන එක. සිංහයයි ක්‍රමයේ තමයි ගහන මිනිහා බලනවා. බලනකොටම ඉවරයි ඇත්තටම. එච්චරයි. මේ දෙක දන්නවනම් ඉතින් භාවනා ජීවිතේ බොහෝම ලේසි. භාවනා ජීවිතේ පෞල් ජීවිතේ වුණත් ඕනම දෙයක් ලේසි. මොනම දෙයක්වත් හේතුවක් නැතුව ඉන්නේ නැහැ. අපි හේතුව මොනවාක්වත් කල්පනා කරන්නේ නැතුව ආපු ඵලයත් එක්ක ගැටෙන්න පටන් අරගත්තොත් අර මනුස්සයා ගහන්නත් ඉසලා දෙනවා. අපිට තියෙන්නේ මොනම දෙයකටත් කිපෙන්නේ නැතුව ඒ පළවෙනි සැරේටම දඟලන්නේ නැතුව ඒකේ ඔය මේ සුනකාව ලෝකණීය සිංහාව ලෝකණීය කියන කට්ටිය හිතවදින නිදර්ශනයක්. තව එකක් කියනවා මේ රාත්‍රී කාර්යයේ සම්දිච්ඡේදක කියලා කියනවා ගෙවල් බිඳින හොරු ආවම ඒ මිනිස්සුෝ ගේ බින්දලා කළු පාට මුට්ටියක් දානවලු ඉස්සලා ලී කැටි ලී එක පටලවනවා. ඇතුළේ ඉන්න මිනිහා මේ කළු ඔළුව කියලා හිතලා ගැහුවොත් එහෙම ඒ මිනිස්ස දැනගන්න ඇතුළේ මිනිහා හැරලා ඉන්නේ කියලා. ඒ නිසා හොඳම වැඩේ තමයි මුට්ටිය දාන වෙලාවේ කරබන් ඉඳලා බෙල්ල දාන වෙලාවේ ගහපුවාම කඳ එළියේ බෙල්ල ඇතුළේ. නිසා හොරා දැනගෙන ඉන්නේ අපිට වැඩි අවදියෙන් හොරා එන්නේ නිදාගත්තට පස්සේ. නමුත් ගෙවිමිය අවදියෙන්ද කියලා බලන්න ඔක්කොම සංදිච්ඡේදනය කරලා ඒ මනුස්සයා ලී කැලක පටවල මුට්ටියක් දානවා. ඔය අනුරාධපුරේ අනුරාධපුරේ මම හිතන්නේ පෘතුගීසින් ආපෙලාද කොහොද? ඒත් ඔය ලංකාවේ මිනිස්සු කරලා තියෙන උපක්‍රමයක් තමයි ලංකාවේ මිනිස්සුන්ට යුනිෆෝම් එකක් තිබිලා නැහැ. ඉතින් ඒ මිනිස්සු සුඹරේ ගැට ගහගෙනලු යන්නේ. ඊතලේ අරගෙන. ඒකට ලන්දේසි කාර්යය තුවක් වෙන්න කියන්නේ අපේ මිනිස්සුන්ට කිට්ටු කරන්න බෑ. හැබැයි මේ මිනිස්සුන්ට තියෙන උණ්ඩ මූණ සංකානාදී. ඒ නිසා අපේ මිනිස්සු කරන්නේ මේ ලී කැලේක සුඹරේ ගැට ගහලා ගලකට උඩින් පොඩ්ඩක් මතු කරනවා. මතු කරපුවා තිබ්බහම වෙලිල්ලක් සුඹරේ ගලවලා යනවා. ඉතින් සුද්ධ හිතන්නේ ඔලුවක් ඉවරයි කියලා. අර ආයෙ කියලා සුඹරේ ගැට ගහලා ආයෙ ලී ගැට ගහලා ගලෙන් පොඩ්ඩක් උඩට උස්සනවලු. එතකොට සුද්ධ දකින්නකොට වෙඩි තියනවලු. ටික වෙලාවක් ගියාට පස්සේ උණ්ඩ මුණසංගේ උටුනට පස්සේ ඊතලයකට මේ ගිතල් පාන් ගඩක් ගැට ගහලා ගිනි තියලා විතලා අරනවා වෙඩි බෙද්ද වඩා. විතලේ කාගෙන යන්නේ අර මේ පත්තු වෙන මේකත් එක්කමයි. පොල්තෙල් පාන් ගඩෙත් එක්ක. වැදුනට පස්සේ උන්ට උන්ට මුන්සන් කොට කොට ඉන්න වෙලාවක් නැහැ. වෙඩි බෙද්ද වඩා මේ වෙලා යනවා. ඉතින් ඒ වගේ දකින්නකොටම කලබල වීමෙන් හතුර නිකම් ඒ හතුරගේ තියෙන ඔද්දල් ගතිය තියෙනවා හතුරගේ පුහුණුවක් නැති ගතිය තියෙනවා මායයත් කෙලෙසේ ලං කරනකොටම මේ අසත්පුරුෂයා කලබල වෙලා ඉවරයි ඇත්තටම ඒක තමයි කෙලෙසේ කියලා කියන්නේ කිපෙන ගතිය මොන හරි වෙන්නකොටම කිපෙන ගතිය තියෙන මනුස්සයාට ගහලා දඬුවම් කරන්න ඕනේ නැහැ නයි පෙනේ පුම්බනකොට මියා ඉඳි කියලා ඉවරයි නෑ ගහන්න ඕනේ නැහැ පච්චේ පරිග්‍රහ ඥානය කියලා කියන්නේ ප්‍රත්‍ය බලන මේ මොකද්ද ඉන්නේ සුඹරේ දැක්කට කඳ තියනවාද කියලා බලන්න ඕන. මුට්ටිය දැක්කට මේක මේ කළු මුට්ටියද නැත්නම් මිනිහද කියලා බලන්න ඉවසන එක. ඒකටම තමයි තපස කියන්නේ. ඒකටම තමයි මේ උපේක්ෂාව කියන්නේ. ඉතින් ඒක දන්නවනම් ඒ මනුස්සයා මේ ලාවට සෝවාන් කියලා කියනවා. චුල්ලසෝතාපන්නයි කියලා කියන්නේ ලාවට වගේ සෝවාන්. තේරෙනවද? ඇත්තටම ඇත්තටම තේරෙනවා. ඈ ඒ කියන්නේ කොච්චරද මුවන් පැලසේ ආරච්චි මහත්තයත් ඕක කියලා දුන්නා. ඒ අර ඉතල තියෙන මුවන් පැලසේ කියලා කතා තාම තියෙනවද නැන්දන්නේ. ඒක ආරච්චි මහත්තයත් ඕක කියලා දෙනවා. හරි සිම්පල්. ඒ ධර්මතුනාසේ සමාජයට කෙලින්ම ඒක නිදර්ශනයකට පෙන්වනවා. බොහොම ලස්සන ඒ කියන්නේ ඕනම මිනිසෙකුට ගහන්න බඳින්න ඕනේ නිකන් පළවෙනි ෆස්ට් ඉම්ප්‍රෙෂන් එකෙම කීර්ති ගිහිල්ලා ආශා කරගෙන මොහා වැඩ ගොඩක් කරගෙන ඉතින් ආය මේ වැඩි වෙන්න ඕන වැඩි වෙන්න හැරෙනකොට මෙන්න කලබල වෙනවා. ඒ එතකොට මේ මනසට අර මොනම මොනම ධර්මයක් පිටන්නේ නැහැ මොනම දර්ශනයක් තේරෙන්නේ නැහැ මොන જાතිකන් සැපක් විඳින්නත් බෑ. ඒ නිසා යෝගාවචර දැනගන්න තියෙන්නේ මොකද මොනම දෙයක්වත් එක සැරයක් වුණාට ගණන් ගන්න එපා. දහස්වර වෙන්න හරි. ඒකයි භාවිතික භාවිත කරනවා කියලා කියන්නේ එකක් වෙනකොට ලොකු සිල්ලිලාරයක් වෙනවා. ඒක නැවත නැවත කිරීමෙන් තමයි ඒක සිද්ධි කරගන්න. ඒක ඒක වශී කරගන්න ඕනේ. එතකොට ඔගේ එච්චර කලබල වෙන්න දෙයක් නැහැ. ඇක්ෂන් රියැක්ෂන් දෙකේ ඇක්ෂන් එක හරි ලස්සනයි රියැක්ෂන් එක අජුවයි රියැක්ෂන් එක නේ හරිම කැතයි ඉතින් ඒ වුණාට මේ කිසිම ඉස්කෝලේක කිසිම දෙමව්පියෙක් කිසිම ගුරුවරයෙක් ඒක කියලා දෙන්නේ නැහැ යව්වක් ගහපන් බැන්නොත් බැන්න මම බලාගන්නම් කියනවා. බුදුහාමුදුරුවෝ විතරයි කියන්නේ ඔය කොයි જાති කෙරුවත් ඔබ ඒ මනුස්සයා කරන කර්මෙන් ඔබ කර්මය රස කරගන්න එපා. ඒ මොන જાතියක් කෙරුවත් ඉතුති කරත් බැන්නත් ඔබ කර්මයක් රස කරගන්න නැතුව චේතනාව පහල කරගන්න බැරි නම් ඔන්න මම උඹට බුද්ධ පුත්‍ර කියලා කියනවා. උඹ මේකට සැලෙන්න පටන් අරගත්තොත් බුදුහාමුදුරුවෝ පළවෙනිම සූත්‍රයේදී කතා කරලා තියෙනවා මොකද මේ බ්‍රහ්මජාල සූත්‍රයේදී සර්වඥාන්සේට බැන්නයි කියලා පිටනරක් කරගන්න ඕන ඒක ධර්මඥ ශාවකෙක් නෙවෙයි. මේ බයින්නේ කාරණා බලලා ඇත්තක්ද කියන්නේ බොරුවක්ද කියලා බලනවා මිස සරෝඥාසල් බැන්නයි කියලා තරහ වෙනවනම් ඔබ මගේ ශාවකෙක් නෙවෙයි කියලා කියනවා. ඒ තියෙද්දිත් අපි මේ ෆන්ඩමෙන්ටලිසම් ගැන කතා කරනවා. ඉච්ච ලස්සන මේ පොල්ලෙන් ගහුවගේ ලියලා තියෙද්දිත් ඒක නිසා බුදුජනනාංශයේ අන්තිමටම බොහොම පාහර විදියට තුච්ච විදියට නීච විදියට මෝග විදියට කතා කරලා තිනවා මේ වහා කිපෙන ගතිය නැත්නම් වහා ප්‍රතික්‍රියා කරන ගතියට ඒක තලසුණාකම නැතිකමේ ලකුණක් විදිහට තමයි වෙන්නේ. ඇත්තටම ඒකටමයි කෙලස් කියලා කියන්නේ. ඒකමයි කිපෙන ගතිය කියන්නේ. කුපිත ගතිය කියලා කියන්නේ. ඒක නැති කරගන්න ගොඩාක් මේ භාවනාත් කරන අතර සාමාන්‍ය ඇසු විරුඥානත් ඇතුව ලොකු ඉවසීමේ ශක්තියක් දිනුනෙන්න ඕනේ ජීවිතයත් එක්කම, කල්යාණ මිත්‍රයන් ඇසුරත් එක්කම. ඒකට ගොඩාක් කල් ගන්නවා. ගොඩක් කල් ගන්නවා. කියුනේ නැහැ. මෑණියෝ කියන්න හදන කාරණාව මේ ගුණුනේ නැහැ ප්‍රකාශය. යෝගාවචරයේකට යෝගාවචර ජීවිතයේදී කොහොමත් කරදර වෙනවනේ. පරියන්කේදී වේදනාවල් හරි හෝ සතුටක් හරි විශේෂ සාමාන්‍ය දෙයකට වඩා විශේෂ දෙයක් වෙනකොට එදිනෙදා ජීවිතයේදී හරි එහෙම සිද්ධ වෙනකොට මේ මගේ භාවනාවේ දියුණුවක් කියලා සලකන්න මොනවා හරි කමක් නෑ මේ භාවනා කරන නිසා මේක ඇතිවෙච්ච දිනුවක් කියලා සලකන්න පුළුවන් වුණොත් ඒක ඉදිරියට යාමට අල්ලුවක් වගේ ඔය ප්‍රශ්න වලට ගැටෙන්නේ නැතුව සැලෙන්නේ නැතුව නොසලකා හැරීමට උපකාරයක් වෙනවා. තාම කියන්න ඕන කාරණා ඉසලා කියපේකම මයික් එක ගත්තට පස්සේ කිව්වේ නේද? <laughs> ඒ වුණාට පොයින්ට් එක පයින්න. කියන්න ඕන පොයින්ට් එක ස්ට්‍රෙස් වෙන්නේ නැහැ. කාරණාවක් එනකොට ඒක භාවනා ජීවණයක් කියන්නේ මොකක් මොකක්ද භාවනා ජීවණ අංගේ? මම භාවනා කරන නිසායි මට මේ ප්‍රශ්න මතුවෙන්නේ. ඒක හොඳයි. නෑ. එහෙම එහෙම ඒක භාවනා ජීවණයක් හරි මේ ප්‍රශ්න මතුවීමේදී දොස්තරටයි දෙඩාගේ කිසිම වෙනසක් නෑ කාටත් එකම ප්‍රශ්න තියෙනවා. රජුරවන්ටයි රටරැසියගේ අතර ප්‍රශ්න වල කිසි වෙනසක් නෑ. දෙමාපියන්ගේ දරුවන් අතර ප්‍රශ්න වල කිසිම වෙනසක් නෑ. ප්‍රශ්න ප්‍රශ්නමයි. ඉතින් ඒ නිසා ඒක ප්‍රශ්නමත් වෙන්නේ භවනා දියුණු නිසාද නැද්ද කියලා ඒක මොන විදිහකට කියන්න බෑ. කියන්න පුළුවන් නම් අපි ඒක වර්ණනගනවා නේද මේ ප්‍රශ්නේ ආපුවම නොසලී ඉන්න පුළුවන් නම් මම නොසලී ඉන්න ශක්තියක් වෙන්නේ. ඒවයි මං කියපු කටවචන අරගෙන කිව්වට මම දෙන්නේ නැහැ මෑණියන්ට ලකුණු. ඒක කියවෙන්නේ නැහැ. කියුනේ නැහැ. මේ සතුට සමාදානිය ආපුවම මේක මගේ භවනා දියුණුවක් වෙන්න බෑනේ. සතුට ආවා සමාදානිය ආවා දුකක් ආවත් ඒක මනුස්ස කාටත් එකයි. ඒක ආවට පස්සේ ඊට කලබල වෙන්න තුක බලන්න පුළුවන් නම් බහන දෙනවා. ඒකට නොසැලෙන ගතිය ප්‍රතික්‍රියා නොකර ඉන්නේ නැත්නම් ඒකට මිනිස්සු සාමාන්‍යයෙන් කියන්නේ කැක්කමක් නැතිකම ගණන් ගන්නේ නැහැ නෝන්ජලයා. අර හිමේ කියලා මිනිස්සු බයි. ඔව් තමයි දන්නවනම් මේ දේ කරන්නේ මේ කවුරු රවට්ටන්නව කරන නෝජල්කම නෙමෙයි මේ ප්‍රශ්නේ මූල දැක ගන්න ඕනකම නිසායි කියලා. එහෙමනම් තමයි ගෙදගේ කිට්ටුවන්ට මොනක් තමයි චෝදනා කරත්. තමන් කවුරුත් වගේ ප්‍රශ්නෙම් පැනලා ගිල්ල නෑ අතහැරලත් නෑ බලාගෙන ඉන්නවා මොකාට දෙන්නේ කියලා. එහෙම වෙනවනම් ඒකනම් භාවනාවේ දියුණුව. මොහොනේ එහෙම ප්‍රශ්නයක් එනකොට මුලදිම හරි ප්‍රශ්න ගැන වැඩි සලකන්නේ නැතුව කියන්නේ අපි කියමු වේදනාවක් ආවා කියලා අසාමාන්‍ය විදිහට ඕ ජීවිතේ කරදරයක් හරි එනවනම් මේ මම භාවනා කරගෙන යන නිසා ඇතිවෙච්ච කාරණාවක් මේ يعني මගේ භාවනා ජීවිතයේ ප්‍රගතියක් මේකෙන් දැක්වෙන්නේ කියලා සලකන්න පුළුවන් ඒක ඒ ඒ ප්‍රකාශය මට මට ඇඟීමක් ඇති කරන්නේ මට දැනීමක් ඇති කරන්නේ භාවනා කරන කෙනාටයි නොකරන කෙනාටයි කරදර පැමිණෙනවා. භාවනා කරන එක නා මොකද්ද මේ මගේ භාවනා දිනුව කියන කරදර පැමිණෙන හුදු කරදර පැමිණීමම භාවනා දිනුවක් කියලා කියන එක අත්කෙලිම තනියකට වැටෙනවා. කරදරවලට මනාප වෙන ගතියක් තියෙනවා. ඒව බෑ. ඉවසන්න ඕනේ කරදරයක් ආවත් වාසියක් ආවත් නොසැලෙන ගතිය තියෙනවනම් ඊයේ ආව මං එදා සැලුණා දැන් මට සැලෙන්න නැතු ඉන්න පුළුවන් කියනවා ඒක නම් භාවනා දිනුවක් කියලා ගන්න පුළුවන්. පැමිණෙන දේවල් වැඩිකම හෝ දුක් හෝ සැප ඒකේ භවනා දියුණුවක් නෑ. මොකද ඒක කාගවත් පාලනයක් යටතේ තියෙන එකක් නෙවෙයි. අපි කරන්න තියෙන්නේ ඒක ආවට පස්සේ ප්‍රතික්‍රියා නොකර සිටීම. මේක මම මාගේ මගේ ආත්මේ කියා ගන්න නැතුව සිටීම. ඊවසලා කටයුතු කරන ගතිය පේන්න තියෙනවනම් ඒක නම් ඉතින් කට හොදලා ගියේ ඒකේ භවනා දියුණුවක්. එහෙම නැත්නම් ස්වභාවෙදියා හොඳ මෝරච්ච ගතියකින් බලන්න පුළුවන් ගතිය. ඒක මොකක් හරි මෑනියෝ කියන්න හදන දෙයක් තියෙනවා. ඒක නිර්වචනය වෙන්නේ නෑ. ඒ ප්‍රශ්න මම හිතන්නේ මට දැන් මම එහෙම කරලා තියෙනවා නිසා මේ මොනහත් ප්‍රශ්නයක් එනකොට මේක මේ භාවනා කරන නිසා භාවනා කරන නිසා මේක භාවනාවේ දියුණුව මම කරගෙන යන භාවනාවේ ප්‍රගතියක් තමයි මේකෙන් නියෝජනය වෙන්නේ කියලා ඒක හොඳයි ඒකට ප්‍රශ්නේ ප්‍රශ්නේ භාවනා නියෝජනය කරන්නේ ඒ ප්‍රශ්නේ තමයි දක්වන ආකල්පෙම තමයි තියෙන්නේ ඒක පැහැදිලි ඒක සුද්ධමයි මට නම් මතුවෙන ප්‍රශ්න වල නෙවෙයි ප්‍රගතිය හෝ තියෙන්නේ ඒ ප්‍රශ්නේ තමයි දක්වන ආකල්පෙමයි මේ ඒක බලනවාද සැරයක් දෙසරයක් බලලා ඉන්නවද එනකොටම කඩාපනිනවද නැත්නම් ඉවසනවාද කියලා එන දේ එකක් අපුඩියක් ගන්නකොට අත් දෙක එකතු වෙනවා වගේ ඇතුලෙන් පිටතට යන එකයි භවනා තීන්දුව කරන්නේ පිටින් ඇතුලට එන එක භවනා පිළිබඳ කිසිම තීන්දුවක් නැහැ. ඒකට කෙරෙහි Taman කටයුතු කරන ආකාරය ප්‍රතික්‍රියා කරන ආකාරයයි ඒ දෙක නම් හරිම පිරිසිදුයි. හරි සුද්ධයි. පැමිණෙන දේවල් වලින් මොනම අදහසක්වත් ඒකේ බුදුහාමුදුරන්ටත් ඒක එනවා දේවදත්තත් තියෙනවා ඕනම කෙනෙකුට එන දේවල් වලින් මොනම විනිශ්චයක් කරන්න බෑ. කරන්න ගියොත් අනිවාර්යයෙන්ම අපි නියත ගතික භාගයට වැටෙනවා. කර්ම කර්ම ශක්තිය පිළිබඳ අනවශ්‍ය විශ්වාසයකට යනවා. එහෙම නැත්නම් මේ කවුරු හරි සැලසුම් කරලා මට මේ කරදර වෙනවා කියලා ඒ කිසි දෙයකට බුදුරජාණන්සේ ඉඳී තියෙනවා. බුදුරජාණන්සේ කියලා තියෙනවා ඔබ ඒකට දක්වන ප්‍රතික්‍රියාව ගැන විතරයි ඔබ කර්ම හෝ මොන හරි බවටපත් වෙන චේතනාමයි. ඒක නිසා Taman දක්වන ප්‍රතික්‍රියාව තමයි වැදගත් වෙන්නේ. ප්‍රතික්‍රියාව හෝ ක්‍රියාව අර එන සිද්ධි වලින් මොනම දෙයක්වත් අනින්ට ගියොත් එහෙම ඒක නස්සස්තරයට වැටෙනවා. කර්ම ගතික වාදයට වැටෙනවා. විෂම මේ ගතික වාදයට වැටෙනවා. ඒ කිසි දේ මොන දෙයකට ගියත් අපි බාහිරවර්ති වෙනවා. ඇතුලින් තමන් දක්වන ප්‍රතික්‍රියාව තමයි වැදගත් වෙන්නේ. ඒකට කියනවා අඥාන උපේක්ෂාව සහ උපේක්ෂාව කියලා. උපේක්ෂාව තියෙන එක නා පච්චපරිග්ගහ ඥානෙට හිත දාන්න ඇවිත් පමාවෙන. පොඩ්ඩක් ඇවිසනවා. අඥානය කැක්කමක් නැතිකම නිසා එහෙම නැත්නම් නෝන්ජල්කම නිසා සලකනවා. ඒක සමාජ විචින් පිළිකුලට ලක් කරනවා. එයා ඊට පස්සේ ප්‍රශ්නේ පැන යන්න හදනවා මිසක්. උපේක්ෂා කරන එක නා මේ සිද්ධියට තව තොරතුරු මදි. ඒ තොරතුරු ලැබෙනකන් එයා කලබල වෙන්නේ නැතුව තොරතුරු ලබා ගන්න අදහසෙන් කරගෙන යනවා. හැබැයි තොරතුරු ලැබිච්ච ගමන් එයා ඒකට කළ යුතු කරනවා. නොකළ යුතු නොකරනවා. අර මේ අඥාන උපේක්ෂාව තියෙනකොට එයා එක්ක නොදැනුවත්කම නිසා නැත්නම් යෝන්ජල්කම නිසා එහෙම නැත්නම් බය නිසා ප්‍රශ්නට මුහුණ දෙන්නෙම නැහැ. ඒක අර කම්මැලියා පේන කියන කතාව තමයි. එතන එතන මො ඒකට අඥාන උපේක්ෂාව කියලා තමයි සිංහලට දාලා තියෙන්නේ. සති සම්පජාන්නේ වැඩි කරගන්න පුළුවන්ද මේ ආපහු ආපහු පරණ දේවල් මතක් කරගෙන. يعني දවසේ අද උදේ ඉඳන් රායට මතක් කරාම මෙහෙම මෙහෙම කරපු දේවල් කියලා. ඒක කියන්නේ ප්‍රතිවේක්ෂාව කියලා එහෙම නැත්නම් තවත් වචනයක් පාවිච්චි වෙනවා මේ පච්චවෙක්කිත්ත පච්චවෙක්කිත්ත රාහුල කම්මං කාතබ්බං පච්චවෙක්කිත්ත පච්චවෙක්කිත්ත රාහුල භාෂිතබ්බන් කියලා හොඳට සීපත් කරලා ප්‍රතිවීක්ෂා කරලා නිකන් හරියට කණ්ණාඩිකේ මූණ බලලා වගේ කරන්න ඉස්සලා සීපත් කරලා කරන්න කියලා කියනවා. ඒ වෙච්ච දෙයක් උනත් ඒ නැවත සිහි කිරීම ප්‍රතිවීක්ෂා වශයෙන් සඳහන් කරනවා. හැබැයි ඒක ඉතින් වක්‍ර මාර්ගයෙන් සති සම්පජාඤ්ඤයට උදව් වෙනවා. සති සම්පජාඤ්ඤයට උදව් වෙනකොට සති සම්පජාඤ්ඤය සඳහා සාමාන්‍ය ඍජු ක්‍රමයේ වශයෙන් කියන තියෙන්නේ සතිය තියෙනවන සම්පජාඤ්ඤය නිකම්ම එනවා. එච්චරයි. ඉතින් අපිට තියෙන උපරිමේ සතිය ආරම්භ දෙන්න. එතකොට සම්පජඤ්ඤේනවා ඉදිකට පිටිපස්සේ නූල එනවා. කරත් පිටිපස්සේ ගොනා එනවා වගේ සතිය යනවනම් සම්පජඤ්ඤේනවා. ඒ නිසා අපි සතිය වඩනකොට අපිට ඇඟට නොදැනි ඥානීය වඩන්න කියලා විශේෂ ප්‍රයත්නක් කරන්න ඕනේ තියෙන දේ ඇති හැටිය දැකගත්තකම ඒක බහුලීගත වෙනකොට ඉබේම ඥානය හොඳයි අපි ආසන කරනවා අපි සැලසුම් කරගත්ත කාලෙට අපි මෙතනilla හතර වෙනකන් ගිලම්පසකට සහ සක්මන සඳහා කාලය අරගෙන හතරට නැවත රැස් වෙනවා පරියක භාවනාවක් සඳහා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.